වශයෙන් මේ වැඩමුළුව පවතින තාක්කල් අපි අතර සමගිය අපි අතර එකඟතාවය ඇතිවීමට කටයුතු කරනවා. ඉතින් මේ අනුව අපට වැඩමුළු නිමාවේදී දැනගන්න පුළුවන් අපි මේ දක්වන ලද අනුග්‍රහ එහෙම නැත්නම් සැප කරුණු සලසලා දීම නැත්නම් සප්පාය කරුණු සලසා දීම කියන කොතෙක් දුරට සාර්ථකද කියලා. ඉතින් ඒ අනුව සරුවච්චන් වහන්සේ මේ පරිශ්‍රණය බොහොම කාලයක් කරලා තියෙනවා. අපි කියනවා සාමාන්‍යයෙන් කට වචනෙන්ට සාරාංශකයේ කල්පලක්ෂයක් මේ පරිශීණය කරලා තියෙනවා. කරලා උන්වහන්සේ සම්බුද්ධ සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා අපි වාගේ ඒක සඳහා නැත්නම් බුද්ධත්වය නැත්නම් ප්‍රබුද්ධත්වේ නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කටයුතු කරන අයට අනුග්‍රහ වර්ග කරලා පෙන්ලා තිනවා. ඒ අනුව භාවනා කරන කෙනෙක් චේතු විමුක්ති ඵලයක් හෝ චේතු මුති ඵල සමාපත්තියක් බලාපොරොත්තු වෙන කෙනෙක් පංච අනුග්‍රහිතයක් දැනගෙන තියෙන්න ඕනේ. සීල අනුග්‍රහිතේ, සුත අනුග්‍රහිතේ, සාකච්ඡා අනුග්‍රහිතේ, සමත අනුග්‍රහිතේ සහ විපස්සනා අනුග්‍රහිතේ කියන. ඉතින් අපි මේ පිරිසක් මෙතෙන් ආවට පස්සේ වැඩමුළුවකට අපි සීලේක සමාදන් කරනවා. ඒක එක සත්කාරයක්. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවක් මේ වනවා සාකච්ඡා අනුග්‍රහිතයට කරන සත්කාරයක්. ඊට පස්සේ ධර්ම දේශනාවක් පවතිනවා සුතානුග්‍රහිතය පිළිබඳ කරන සත්කාරයක්. ඊට පස්සේ අපි පිළිස සාමූහික භාවනාවකට යොදවනවා. ඒකෙදී සමත විදර්ශනා වශයෙන් සතිය වඩනවා. සක්මන් භාවනාවකට යොදවනවා. සමත විදර්ශනා වශයෙන් ඒ සතිය වඩනවා. ඒ දෙකෙන් පරිබාහිර භාවනා කාලසටහනේ සියලුම කාලයන් සතිය ඉදිරියෙන් තියාගෙන අපි සමත විදර්ශනාවට නැඹුරු වෙන විදිහට කටයුතු කරනවා. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට දෙපාර්ශ්වයේම වගකීමක් වෙනවා. අපි මේ කටයුත්තට අවශ්‍ය කරන්නා වූ සුතමේ ඥානය එහෙම නැත්නම් පොතේ දැනුම එහෙම නැත්නම් අසුවිරු ඥාන නැත්නම් අපේ බුද්ධිය වර්ධනය වීමක් වෙන්න ඕන. ඒ සඳහා අපේ පවතින ක්‍රම තමයි බණ කියනයි කියන එක. අපිට බණ අහන්නන්ට අපිට ශ්‍රාවකයෝ කියලා කියනවා. සර්වචන් වහන්සේ දේශකයන් වහන්සේ. ඉතින් මේ අද ඒ සර්වචන් වහන්සේගේ ධර්ම කොටාශයක් අපි ඉදිරින් තියාගන්නවා. අපි යන මේ වැඩපිළිවෙලට අනුග්‍රහයක් ආශිර්වාදයක් ආශිංසනයක් වශයෙන් සූත්‍රමය අනුගහිතයක් වශයෙන්. ඉතින් මේ සඳහා මම තෝරාගත්තේ සර්වඥ දේශිත ත්‍රිපිටකයේ දීඝනිකායේ මේ දසුත්තර සූත්‍රය ඒ දසුත්තර සූත්‍රය ਸਰුවඥ භාෂිත වුණාට මේ සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්තු ස්වාමින් වහන්සේ. සාරිපුත්තු ස්වාමින් වහන්සේ ਸਰුවචන් වහන්සේ අවුරුදු 45ක් එක එකනා නිසා එක එක තැන්වල ගිහිල්ලා දේශනා කරපු කරුණු පිටු කරලා දක්වනවා. මොකද එදා උන්වහන්සේ ඒ අවුරුදු 2600කට එපිට හැතැම්ම දාස් ගානක ඈත දේශනා කළ ධර්මය අද දක්වා පැමිණීම එදා හිටපු වෙන කවුරුත් කල්පනා කරේ නෑ ওই සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තරම් සාරිපුත්‍ර ස්වාමීන් හොඳට කල්පනා කරා බුදුජානන් වහන්සේ ඇති කරන ලද මේ පැලේ මේ පණිවිඩය මෙච්චර කාලයක් ඉදිරියට යනකොට මේක විකෘති වෙන්නේ නැතුව සංකර වෙන්නේ නැතුව යන්න මේ පෙට්ටියක දාලා සීල් කරලා තිබ්බ වගේ පිටු කරන්න ඕනේ. මේව සංග්‍රහ කරන්න ඕනේ. අන්නේ සංග්‍රහ කිරීමේදී ඇත්තටම සරුවචනාංශිකේ පරිනිර්වාණය අවුරුදු දවස් 100ක් යනකොට හිටපු සේරටම තේරුණා මේක මේ ඉස්සරහට යනකොට එක එකනාගේ මත නිසා මතවාද සංකරතා නිසා මේක වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා මේක ප්‍රස්ථාර කරන්න ඕනේ වගුගත කරන්න ඕනේ. දැනුම සංග්‍රහ කරන්න ඕනේ. පිඬු කරන්න ඕනේ කියලා. ඒකට පවත්තපු උත්සාහය තමයි සංගීතය කියලා අපි කියන්නේ. ප්‍රථම සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව වශයෙන්. ඒ සාරි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවචනන්සේ වැඩ ඉන්න කාලෙම මේ වාගේ කරුණු පිඬු කරා. පිඬු කරපු සූත්‍රය මේ දසුත්තර සූත්‍රයට ඉස්සෙල්ලා දීගනිකායම සඳහන් වෙලා තියෙනවා සංගීති සූත්‍රය කියලා. ඒකේ තියෙනවා එකේ කරුණු මෙන්න මේ මේ තැන්වලදී සරුවචනසා මෙහෙම දේශනා කරලා තියෙනවා මුරු සූත්‍රෙම තියෙන එක කාරණාවයි. ඒක ඒකක වශයෙන් සඳහන් කරලා තියෙනවා. දෙවෙනි එකේ කර්ණ දෙක දෙක සඳහන් සූත්‍ර මෙන්න මේ ටිකයි. ඊට පස්සේ කරුණු තුනක් අඩංගු මේ ලෝභ දෝෂ මෝහ ආදී වශයෙන් කරුණු තුනේ ඒවා මෙහෙමයි. ඊට පස්සේ හතරක් වශයෙන් තියෙන චතුරාර්ය සත්‍යය සතර ඊර්දිපාද සතර සම්‍යක් ප්‍රදන් වීර්ය සතර සතිපට්ඨාන කරනු මේකයි. ඒ පහේව මෙහෙමයි. හයේව මෙහෙමයි. ආදි වශයෙන් දිගට සංග්‍රහ කරා මේක තමයි පස්සේ අංගුත්තර නිකාය වශයෙන් ත්‍රිපිටකය සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය හැදුනේ එකේ අංකහන අංක 90. හැබැයි ඒ දසුත්තර සූත්‍රයේ ඉස්සලා තියෙන සංගීති සූත්‍රයේ කරුණු වෙනු කරුවා මිසක්කා ඒ වගේ પરම්පරාවක් පෙන්වන්නට නැහැ. එකින් එකට යොමුවක් ගොනුවක් සම්බන්ධතාවයක් පෙන්වන්නට නැහැ. ඒකත් තව පිටු කිරීමක් තමයි මේ දසුත්තර සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. දසුත්තර සූත්‍රයේ තියෙනව යෝගාවචරයේකට ප්‍රතිපදාවක් වශයෙන් ගම අනුගමනය කරන්න පුළුවන් මේක කරාට පස්සේ මේක කරන්න මේක කරාට පස්සේ මේක කරන්න මේක කරාට පස්සේ මේක කරන්න කියලා ධර්ම પરම්පරාවක් මේකේ පෙන්වනවා. ඒ නිසා දසුත්තර සූත්‍රයේ දේශනා කරන්න ඉස්සර වෙලා එතකොට සරුවච්චන් වහන්සේ චම්පනූර වැඩ හිටියේ. එතකොට මේ ගග්ගරා නදී තීරේ පොක්කර වැව තීරේ සාරිපුත්‍ර ස්වාමීන් මේ වගේ පිරිසක් විශේෂම භික්ෂුන් වහන්සේලා මුල් කරගත පිරිසක් අරගෙන දසුත්තරම් පවක් කාමේ ධම්මං නිබ්බානපත්තිය මම ඔයත්තන්ට දසුත්තර 1 2 3 4 5 6 7 8 9 10 කියලා බණ ටිකක් කියනවා ඒක ගොනුවක් තියෙනවා යොමුවක් තියෙනවා නිවනටමයි නිබ්බානපත්තිය ඒ වගේම දුක්ඛසන්ත කිරියාය සබ්බගන්තප්පමෝහන. ඒක දුක් කෙලවර කිරීමට මේ ධර්ම ඉගෙනගෙන කටපාඩම් කරගෙන අතින් අතට යවන එක විතරක්ම නෙවෙයි මේක ඉගෙන ගන්නකොට ප්‍රායෝගික ක්‍රියාවත් කරනකොට පුද්ගලයා වෙනස් වෙනවා. පුද්ගලයාගේ ප්‍රතිපදාමේ දියුණුවක් ඇති වෙනවා. එතකොට දුක්ඛසන්ත කිරියාය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමෙන් තමංගේ දුක අමාර වෙනවා. සබ්බගන්තප්පමෝහන. ජීවිතේ තියෙන ගැට ගැටළු ස්ථාන සංසිඳනවා කියලා. ඒ නිසා මේ සාරිපුත්‍ර සාංශිකේ මේ ප්‍රයත්නය මානවයා ඉස්සල්ලාම දැනුම පිඩු කරන්න ගත්ත සම්මත ප්‍රයත්නය කියලා කියත හැකියි. ඒ ඉස්සෙල්ලා ගොඩාක් දැනුම තිබුණා. උපනිෂද් වල ත්‍රිවේදයේ ඒ වගේ කිසිම ව්‍යාකරණයක් රටාවක් මොකුත් තිබුණේ හරි දැනුමක් තිබුණා. නමුත් ඒ දැනුම නිවනට යොමු කරන්න හෝ සීල සමාධි ප්‍රඥා වශයෙන් ගොනු කරලා තිබුණේ නැහැ. දැන් මේ සර්වඥාන්සේ පහළ වුණාට පස්සේ මේ දැනුමට ව්‍යාකරණයක් ලැබුණා. සාරිපුත්‍ර සාංශේ ඒව ප්‍රස්ථාරගත කරා. මේ ප්‍රස්ථාරගත කරපු එකේ සාරිපුත්‍ර සාංශේ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම දේශනා කරපු ටික තමයි දසුත්තර සූත්‍රය තියෙන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශේ මේ සූත්‍රයේ එකේ කණු ටික ඉවරනට පස්සේ සංඝයාට මතක් කරනවා මෙවුවා භූතං තච්ඡං විත තතං අවිතතං අනඤ්‍යතා ආදි වශයෙන් මේක ඇත්ත වශයෙන්ම සිද්ධ එකක් මම මේ කියන්නේ තත්‍යයි මේක බොරු නෙමෙයි සත්‍ය දෙයක් අවිතතයි කාටවත් නැහැ කියන්න බෑ අනඤ්‍යතා මේකට වෙනස් තවත් එකක් නැහැ මේක බුදුරජාන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දක් කියලා හරියට ලියලා අස්සම් කරලා රබර් සීල් එක ගහනවා වගේ අපිට දීලා තියෙනවා කරුණු ගොනු කරලා ඒක නිසා අපි යම් වෙලාවක මේ වගේ පූර්ණ කාලීනව චේතෝ මුක්තියක් බලාපොරොත්තු වෙන චේතෝ මුක්ති ඵල සමාපත්තියක් බලාපොරොත්තු වෙන වෙලාවක අපිට මේ ධර්ම කොටාස ඉදිරිපත් කරගත්තොත් එකේ පොතේ ගත්තාම ඒකෙත් ප්‍රතිපදාවක් තියෙනවා. දෙකේ කරුණු තියෙන පොත ගත්තාම ඒකෙත් ප්‍රතිපදාවක් තියෙනවා. තුනේ කරුණු තියෙන වගේ ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් පසුගිය චාරිකාවෙන් පස්සේ මේ සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා මේ වැඩමුළුවට සම්බන්ධ කරගන්න අපි මම හිතන්නේ මේ වෙනකොට මේ සූත්‍රයේ මුල් කරගෙන වැඩමුළු හතරක් විතර පවත්ලා තියෙනවා. දැන් අපි ඉන්නේ තුන්වෙනි පොතේ. කරුණු තුනේ එවුව පෙන්වන අවස්ථාවේ. මේටි ඉස්සලා තිබුණු වැඩමුළුවේදී අපි එකෙන් කරුණු හතරක් සාකච්ඡාවට ගත්තා. අද මම මේ ඉදිරියෙන් තිබ්බේ මේ වැඩමුළුව සඳහා තුන්වෙනි කාරණා සහිත පොතේ පස්වෙනි කාරණාව. ඒකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා විලාසයේ තියෙන ප්‍රශ්නයක් අහනවා පිරිසෙන් ඒක ලියලා සාරිපුත්‍ර ස්වාමීන් උත්තර දෙන්න. ඒ ප්‍රශ්නේ අහන්නේ මම මේ කියලා දෙන්නේ මේකයි. අපි මාත්‍රකාව මේකයි කියලා හඳුන්වා දීම සඳහායි. ඒ නිසා කතමේ තයෝ ධම්මා හාන භාග්‍ය. මේවැනි යදී සදී පැහැදී කටයුතු කරන කෙනෙකුට අපිකොත් යෝගාවචරේකට නැත්නම් භ්‍රමචර්ය රකින්න කෙනෙකුට පිරිහීමට හේතු වෙන කරුණු මොනවද? පිරිහීමට හේතු වෙන කරුණු තුන මොනවද කියලා තමයි ආන්නේ. කතමේ තයෝ ධම්මා හාන භාගියා. හාන කියන වචනේ සිංහලට දාතින්නේ නැත්නම් pāli භාෂාවේ විවහාරයට යන පරිහානි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පරි කියන పూర్ව මේ අංගයක් සම්බන්ධ කරලා පරිහානිය කියලා අපි දන්නවා. ඒ පරිහානිය හැදලා තියෙන මේ හාන කියන වචනේ හාන භාගීය ධර්ම තුන මොනවද කියලා. එතකොට අපි මේ මෙතෙන්ට එනකන් මේ පස්වෙනි කාරණාවට එනකන් එන කරුණවල ගලණය බැලුවොත් යන ක්‍රමේ බැලුවොත් අපිට මේ පස්වෙනිට දේශනා කරන හාන භාගීය කරුණු කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කොහොමද ගැලපෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මම ගිය වැඩමුළුවේ දේශනාවට ගත්ත කරුණු කෙටියෙන් අද පළවෙනි දවසේ නිසා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් එතකොට ඒකෙම දිගට පැවැත්මක් විදිහට මේ පස්වෙනි කාරණාව ඉඳලා අපිට දවසින් දවස ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මම අපේ බන්දු මහත්තයා ඉන්නලා හිටිනවා මේගොල්ලන්ට අන්තිමට CD එක හදනකොට ගිය පාර එකේ CD ටිකත් බන ටිකත් මේකට දාලා දෙන්න. එතකොට මේක මම මේ දැන් මේ කියන්න හදන කරුණු සවිස්තරව ඒකේ තියෙයි. ඊට පස්සේ තමයි අපි මේ හාන භාගීය කරුණට පෙළඹෙන්නේ. ඉතින් මේන් පස්සේ මම ගත්තොත් කොතනින්ද මේ තුනේ කරුණ තියෙන පොත පටන් ගන්න කියලා කතමේ තයෝ ධම්මා බහුකාරා කියලා තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පටන් ගන්නේ. එකේ පොත පටන් ගන්නෙත් එහෙමයි, දෙකේ පොත පටන් ගන්නෙත් එහෙමයි, තුනේ පොත පටන් ගන්නෙත් එහෙමයි. මේ බණ භාවනා කරන කෙනෙකුට බොහෝ උපකාර කරන ධර්මය මොකක්ද? මෙතන අහන ධර්ම තුන මොකක්ද කියලා. ඒක නිසා අපි දැනගන්න ඕනේ තමන්ගේ නිවන සඳහා අපිට ඉතිහාසය ඉගෙන ගත්තොත් හොඳ භූගෝලය ඉගෙන ගත්තොත් හොඳ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තොත් හොඳ නැත්නම් අපි දැන් විශ්වවිද්‍යාලයට යන සිතියක් ගත්තොත් එහෙම මේ මේ විෂය ධාරාවල් තියෙන අපි තෝරා ගන්නෝනේ වඩාත්ම Tamanට සිත් ගන්නාසුළු Tamanට උගක් උදක උපකාර වෙයි කියලා හිතෙන එක. දැන් මේ පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන උපකාරක ධර්ම තුනක්. සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ වඩාත්ම උපකාරක ධර්ම තුන මොකක්ද කියලා කවුරුරි ඇහුවොත් බුදුරජාණන්සේගේ ධර්ම පිටු කරලා ගත්තොත් සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සත්පුරුෂ සංසේවනයේ තබා වෙන මොන જાතියක් ජීවිතේ හම්බ කරත් මරණ මොහොතේ පශ්චාත්තාප වෙන්න වෙනවා. හම්බ කරන දේෙන් වටිනාම දේ තමයි තුනී කරුණලින් බලනකොට සත්පුරුෂ සංසේවනය. මේ සත්පුරුෂ සංසේවණයකින් තොරව කවදාවත් සද්ධර්මය ඇහෙන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂයා සහ සද්ධර්මය කියන දෙක අතිනතගත ධර්ම දෙකක්. යම් තැනක අපිට සත්පුරුෂයා ලැබුණා නම් ඒ සත්පුරුෂයා ලැබුණයි කියලා කියන්නේ රූකඩයක් හම්බුණා, ෆොටෝ එකක් හම්බුණා නෙවෙයි. ඒ සත්පුරුෂයාගෙන් ප්‍රකාශනය වෙන්නේ සද්ධර්මය. ඒක නිසා ඒ පුද්ගලයාට සත්පුරුෂයා හමුවීමත් එක්කම හැබැයි වෙනසක් සිද්ධ වෙනවා. සත්පුරුෂයාගේ මේ ආශිර්වාද ලැබෙනවා නැත්නම් වෙන මොනක්වත් ලැබෙනව නෙවෙයි. මේ සාතනයේ ප්‍රාතිහාරවල irti ප්‍රාතිහාරියවත් ආදේශනා ප්‍රාතිහාරියවත් නෙවෙයි අනුශාසනා ප්‍රාතිහාරිය තමයි මේ ශාසනය පිළිගන්නේ. අනිකුත් ශාසනවල අනාර්ය ශාසනවල irti ප්‍රාතිහාරිය ලොකුවට සලකනවා. ආදේශනා ප්‍රාතිහාරිය ලොකුවට සලකනවා. irti ප්‍රාතිහාරිය කියලා කියන්නේ එක්කෙනෙක් වෙනදා 10 දෙනෙක් පෙන්ලා හිටනවා. ලොකු වෙලා පෙන්නවා පොඩි වෙලා පෙන්නවා වතුර එවිදලා පෙන්නවා මේවා කරනකොට මිනිස්සු අදහනවා පුදුම තාලෙට. නමුත් ඒ තුර නිවන නොතිබෙන්න ඉඩ තියෙනවා. නැත්තම් ඒව බුදුරජාණන් සඳහන් කරන්නේ අනාර්ය ප්‍රත්‍යහාරය කියලා. එනත ආදේශනා ප්‍රත්‍යහාරය කියලා කියන අනුගේ හිත් කියවන්න පුළුවන්, රුචි අරුචිකම් කියවන්න පුළුවන්, ඒ අනුව වශී කරගන්න පුළුවන්. ඒකත් අනාර්යයි. බුදුජානනාංශගේ දේශනාව තමයි ආදේශනා ප්‍රත්‍යහාරය තමයි ආර්ය ප්‍රාතිහාර්ය. ඒක තමයි අද මේ අවුරුදු 2600ක්ම සිද්ධ වුණේ ඔච්චරයි. දන්න කෙනා කියනවා අනිත් එක්කන අහනවා මේක විතරයි සිද්ධ වෙන්නේ. ඉන් එහාට මැජික් නෑ මේ සාතනෙ. ඉන් එහාට ගූඪ ධර්ම නෑ මේ සාතනෙ. ඒ නිසා සත්පුරුෂයා දැකපු දවසේ තමයි තේරෙයි. ඔය අපි හිතාන හිටපු මැජික් සේරම නිකන් රැවටිලි විතරයි, හුරතල් විතරයි, ඒව නිකන් ප්‍රලාප විතරයි. Tamanට වැටහෙන දේ විතරයි අන්තිමට Tamanට ඉතුරු වෙන්නේ. නැත්නම් බහුකාර්ය ධර්මයේ වෙන්නේ මේ අහනකොට සුතමේ වශයෙන් Tamanට වැටහෙන ටික විතරයි. මේ බණ ඇහුවට පින් සිද්ධ වෙනවයි කියලා කියන්නේ උත්කෘෂ්ඨ වශයෙන් ඒ බණේ තියෙන කාරණා ටික වටහා ගන්නවා. නැතත් පින් සිද්ධ වෙනවා. මොකද මෙතන ඉඳගෙන ඉන්නකොට සත්තු මරන්නේ නැහනේ. මෙතන ඉන්නකොට කච කච ගා කතා කරන්නේ නැහනේ. මෙතන ඉන්නකොට අනම්මනම් වෙන දේවල් හිතන්නේ නිසා එතන කුසලයක් තියෙනවා. නැත්නම් ඒ කුසලයේ මුදුන්පත් වෙන්නේ මේ කියන දෙමලේ තේරෙනවා නම්. එහෙම නැතුව පාලියෙන් බණ කියනවා අපි සාදු කීක අහගෙන හිටියට සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ වැටහෙන තාලේ. අන්න ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය ඒක මේ දැන් කාලේ අපි දන්නවා පොත්පත් වල තියෙනවා රේඩියෝ වල කරනවා ටෙලිවිෂන් වල කරනවා ඒ ඔක්කොගෙම කරන්නේ සත්පුරුෂයෙක් පුල් කරගෙන තමයි. නමුත් සත්පුරුෂයෙක් එකතු වෙලා සද්ධර්ම ශ්‍රවණය තමයි ලැබුණොත් ඒකෙන් ලැබෙනවා ඒකෙන් මිනිහට වැඩක් වෙලා තියෙනවද නැද්ද කියලා තේරෙන්නේ එයා ධර්මානුධර්ම ප්‍රතිපත්තියට වැටෙනවා. එහෙනම් තියෙන සද්ධර්මයේ ලියුපත්තිරුව කරන සූර්යයක ගැට ගහගෙන අතේ ගැට ගහගෙන හිටියට කරේ ඉල්ලගෙන හිටියට ඒකෙන් සත්පුරුෂයා ලැබුණයි සද්ධර්මයේ ශ්‍රවණය කරයි කියලා දැනෙන්නේ දැනෙන්න නම් Taman එදා ඉඳලා එක්ක සීල ප්‍රතිපදාව සමාධි ප්‍රතිපදාව ප්‍රඥා ප්‍රතිපදාවට බහින්න ඕන. වෙන විදියකට කියන්න පුළුවන් අපේ සිංහල බෞද්ධයන්ට මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන එක පටන් අරගන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවෙන්. ගිහියන්ගේ ප්‍රතිපදාව පටන් අරගන්නේ දාන සීල භාවනා කිය. ඒ නිසා මේ දානය කියන ගිහියන්ගේ මේ වැඩපිළිවෙල ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගැලපෙන්නේ නැහැ. ඒක ඊට වැඩිය පල්ලෙහා මට්ටමේ. දානය දීලා ඒකේනා සීලයක සමාදන් වෙලා ඊට පස්සේ භාවනා කියලා කියන එක සමත විදර්ශනා වශයෙන් කරනවනම් දැන් අපි මේ වැඩමුළුවකට ආවට පස්සේ දාන කතා නැහැ. කාට හරි පුළුවන් නම් අපි මේ භාවනා වැඩමුළුවට යාවේ සිල් රැකලායි ඉන්නේ අපි කරන්න ඕන සමත විපස්සනා කියලා මේ gedara ගිහිල්ලා තෙන්න තියෙන දාන ගැන කල්පනා කර කර ඉන්නේවවා එහෙම නැත්නම් වෙන දානමය කුසල් මේ මෙතෙන්දී කටයුතු කරනවායි කියලා කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නෙවෙයි මෙතෙන්ට ගැළපෙන්නේ නැති වැඩක් තාම බාලාංශේ වැඩක්. මොකද මෙතන කවුරු හරි දෙන දානයක් වළඳලා සීල සමාධි ප්‍රඥා පූර්ණණය නැත්තම් ධර්මානුධර්ම ප්‍රතිපදාවයි තියෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි. කොච්චර අමාරුද කියනවනම් ගිහිගේ අතහැරීම කියන නමයි මේකට කියන්නේ. අපි ගිහිගේ අතහැරලා කවුරු හරි දෙන තම්බලා දෙන බතක් කාලා මේ සීල සමාධි ප්‍රඥා පුරන්න ගියාට පස්සේ ඒ දන් දෙන මිනිහා මේ දන් වළඳන මිනිහට වඳිනවා. ඒකයි බුද්ධහම කියන්නේ. දන් දෙන මිනිහා දන් වළඳන මිනිහට වඳිනවා. ගිහි ලෝකේ නම් දන් දෙන මිනිහට වළඳන මිනිහා වඳින්න ඕනේ. කණ්ඩ දෙන මිනිහට වඳින්න ඕනේ. මෙහෙ නෑ. කණ්ඩ දීලා වඳිනවා. ඒ තරම්ම මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක සමාජ වෙනසක් ඇති කරලා තියෙන එක කාගවත් හාස්කමක් නෙවෙයි බුදුජානනාංශගේ හාස්කමක් අදිෂ්ඨාන ශක්තිය. නිසා බහුකාර්ය ධර්ම Taman දන්නේ නැත්නම් මේ සත්පුරු ශාස්ත්‍රයෙන් තමයි සියල්ල පටන් අරගන්නේ. ශාද්ධර්ම ශ්‍රවණයෙන් තමයි ඒක ක්‍රියාවත් වෙන්නේ. වෙච්චි නොවිච්චි බව තේරෙන්නේ එයා සීලය හැම වෙලාවෙම අදි සීලයක් වඩටපත් කරන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න චිත්ත භාවනාව හැම වෙලාවෙම අදි චිත්ත භාවනාව පාඩපත් කරන කෙනෙක් බාට වෙන්න ඕනේ. ප්‍රඥා භාවනාව හැම වෙලාවෙම අදි ප්‍රඥා භාවනාවක් වඩටපත් වෙන්න ඕනේ. සීලේ එක තැනක මෙට්ටහි වෙන්න ගත්තා නම් ඉතින් සත්පුරුෂ සත්පුරුෂ සම්තිරණක් ලැබිලා නැහැ. සීලේ එක තැනක මෙට්ට ඇහි වෙනවා නම් කාගේ හරි සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා නැහැ. වතුර පාවිච්චි කරන තේ ලිඳක වතුර කුණු එන්න වගේ. ඉතින් එතනම එයා ඉන්නේ අනිකට වැඩිය සීල වෙන්න පුළුවන්. නමුත් සීල හැම වෙලාවෙම අලුත් වෙන්නේ නැත්තම්, පණපෙ වෙන්නේ නැත්තම්, අදි සීලයක් වඩපත් වෙන්නේ නැත්තම්, ඉතින් එහෙ මේක පුස්කන්න පටන් අර ගන්න. චිත්ත භාවනාව අපි පළවෙනි ධ්‍යානෙ ලැබලා තියෙනවා, දෙක තියෙනවා, තුන ලැබලා තියෙනවා කියලා මොනම නම්බුවක්වත් නැහැ. ඒක ඊගාව මට්ටමට දියුණු කරගන්න තමන් ධර්මානුධර්ම ප්‍රතිපදාව ඉදෙන්නේ නැත්තම් ඒ පුද්ගලයාගේ මේ කියන පරිහානිය ඇවිල්ලා. ඒක නිතරම අලුත් වෙන්න ඕනේ. මේක වෙල්ඩි ලාම්පුවක් වගේ. මේ වෙල්ඩි ලාම්පුව පත්තු කරලා තියන්න බෑ. ඒක නිතරම ගෑස් පත්තු වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රඥා භාවනාව නිතරම අලුත් වෙනවා. ඒකේ තරම්ම සක්‍රීය දෙයක් සජීවී දෙයක්. ඒක තමයි සජීවී ශාසනයක් වැඩ කරන්නේ. ඒ නිසා Tamanda පුද්ගලිකවත් බලා ගන්න පුළුවන් මා තුල මේ බහුකාර්ය ධර්මය මේකට සිංහලෙන් කියන්නේ බහූපකාර කියලා. බොහෝ උපකාර කරන ධර්ම සිද්ධ වෙනවාද කියලා. ඒ කෙනාට Taman තුල මේ සීලය සමාධි ප්‍රඥා වැඩෙනවයි කියලා සිද්ධ වෙනවනම් අන්න ඒ මනුස්සයාට විතරක් පුළුවන් තව කෙනෙකුට සීලයක් රකපන් කියලා කියන්න. සමාධියක් රකපන් කියලා කියන්න. ප්‍රඥාවක් රකපන් කියලා කියන්නේ මොකද එයා තුළ හැම වෙලාවෙම මේක අත්දකිනවා. ඒ විතරක් නෙවෙයි මේ මනුස්සයා භූගෝල ඉගෙන ගනී කියලා කියන්නේත් නැහැ ඊට පස්සේ. ඉතිහාසික නම් කියලා කියන්නේත් නැහැ මොකද ඒව සූදු. ඒවෙන් කිසිම හරපද්ධතියක් නැහැ. ඒව ඉගෙනගෙන මේ සත්පුරු සාසය කරන්න වෙලාවක් නැහැ කියනවනම් සද්ධර්ම ශ්‍රවණය කරන්න වෙලාවක් නැහැ කියනවනම් සද්ධර්ම ධර්මාන ධර්ම ප්‍රතිපත්ති කරන්න වෙලාවක් නැහැ අපිට මේ ඉතිහාසය භූගෝලේ කරන්න ඕනේ කියලා කියනවනම් එහෙම ඉතින් කෙරුවට කමක් නැහැ නමුත් අපිට අත් උදව් කරන්න බෑ මොකද ඒක බහූපකාර වෙන්නේ නැහැ ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති ටික අරගෙන පොඩ්ඩක් හදාarලා බලන්න. රජයක් කොහෙද අපිට සත්පුරුෂ සංසේවනට උදව් කරන්නේ? ආර්ථික විද්‍යාව හදාarලා බලන්න PhD නෙවෙයි ප්‍රොෆෙසර් ලෙවල් එකට ගිහිල්ලා සත්පුරුෂ සංසේවනය කියන වචනේවත් ওই විද්‍යාව තියනවාද කියලා. සමාජ විද්‍යාව හදාරන්න අයන් ඉඳලා අක්කන්නට කද්දාකවත් ඕක නැහැ. ඒ නිසා අපි මේ බාහිර ලෝක විශ්යන් වලට ගත වෙලා ගත කරනකොට අපිට මේව ඇහෙන්නවත් ලැබෙන්නේ නැහැ නේ. ඒකනේ මේගොල්ලෝ මේ කටත් අරගෙන අහගෙන ඉන්නේ. අහන්නවත් නැහැ. ඉතින් ඒ වගේ කරුණු මේක බොහොම වටින දෙයක් වාටපත් කළ ධර්ම ගෞරවය පිළිහිලා සීලයක පිළිහිලා සිල්ලුතුන් මැද තියලා මේ අහන්න සලස්සනකොට කෙනෙකුගේ මානසික විප්ලවයක් හැබැයි විප්ලවයක් ඇතුලේ හිද්ද වෙනවනේ. දැන් මේ අවුරුදු 2600කට පස්සේ අපි මේ කරන මේ කටයුතු එහෙමනම් සාරිපුත්‍ර සාංශ මොනතරම් විප්ලවයක් කරන්නද? බුදුරජාණන් වහන්සේ කොච්චර විප්ලවයක් කරන්නද? ඒක නිසා එවැනි දේ අපි දවසක් ඇතුළත කොච්චර පොඩද ඇසුරු කරන්නේ මේ වගේ තැනක නොවුනනම්. අපි අපේ දවස ගත වෙන්නේ මොනවටද? ඉතින් මේක හරි භයානකයි. අපේ දරුවෝ කොහටද යොමු කරලා තියෙන්නේ කියන ප්‍රශ්නේ අහනකොට. කවුද කාටවත් Tamange දරුවන්ට මේ වහූපකාර ධර්ම කියලා දීලා තියෙන්නේ? කියලා දෙන්න දන්නේ. එහෙම නැත්නම් අපි මෙහෙන් ගිය ගමන් දැන් මොකටද අමුඩ ගහගෙන නටන්නේ? ඉතින් මේ වාගේ මේ වෙනසක් කෙනෙකුට හිතෙනවා මුළු ලෝකෙට මේක කියලා දෙන්න පුළුවන්ද කවදාවත් බෑ. ලෝකෙට මේක අවබෝධ කරලා දෙන්න බුදුහාමුදුරන්ටවත් බෑ. බුදු දනසේ වගේ මෝඩ කොන්තරත් බාර ගන්නෙත් නෑ. බුදු දනසේ කතා කරන්නේ මේකට තේරෙන මනුස්සයාට දන්න කියන්නේ කරන්නද කියලා දෙනවා. සාරිපුත්‍ර සාන්ති කියන්නේ අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ අමතක කරන්න එපා. පොඩ්ඩක් මතක තියානින්න බහූපකාර ධර්ම තුනක් මොනවද කියලා ඇහුවොත් සත්පුරුෂ සංසේවනයයි මේකේ අවශ්‍ය කරලා තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණයයි මේකට අවශ්‍ය කරලා තියෙන්නේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි මේකට අවශ්‍ය කරලා තියෙන්නේ කියලා මතක තියාගෙන කටපාඩම් කරලා හරි තියාගෙන. නැත්තම් ගලපලා බලන්න ওই දේ බොරුද කියලා. සාරිපුත්‍ර සන්දන කාටවත් මේක බොරු කරන්න බෑ කියලා. නමුත් බෞද්ධයන් අතර පවා දන්නේ කීයෙන් කී දෙනාද? එහෙම නැත්තම් ලෝකයෙන් ඉන්න සත්තු වලින් සත්තු සංඛ්‍යාවෙන් 100ට කීයද මිනිස්සුයෝ ඉන්නේ? ඒ මිනිස්යන්ගෙන් 100ට කීයද බෞද්ධයෝ ඉන්නේ. ඒ බෞද්ධයන්ගෙන් 100ට කීයද මෙවැනි ධර්මතාවයකට යෙදිලා කරන්නේ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මෙතන ලොකු පෙරපිනක් තියෙනවා. මේ પરම්පරාවට මේ පුංචි කොටසට මේ යෙදිලා කටයුතු කරන පිරිස අපි සම්බන්ධ වෙච්ච එක. ඒ නිසා කිසි කෙනෙක් හිතන්න එපා මම කාල කන්නේ මට අරක ලැබුණේ නැහැ මේක ලැබුණේ නැහැ කියලා. මේ ලැබිලා තියෙන ටික අපි මිනිස්යන් අතරින් උත්තරම தත්ත්වයටපත් කරලා ඉවරයි දැන්ට. නමුත් ඒ ජීවිතෙත් අපි නිතරම කනගාටු වෙනවා මට අරක ලැබුණ මේක ලැබුණ කියලා. එන්නේ පශ්චාත්තාපයේ ආත්ම නැත්තම් මේ පෞරුෂත්වයේ හීන කරගන්න එක යෝගාවචරයට කොහොමඩක්වත් ගැලපෙන්නේ නැහැ. ගැලපෙනව නම් ඒ මනසට සත්පුරුෂයෙක් හම්බ වෙලත් නැහැ තාම. සද්ධර්මයක් ඇහිලත් නැහැ තාම. ධර්මානුධර්ම ප්‍රතිවත්තර ගිහිලත් නැහැ. ඒක නිසා මේ පළවෙනි දවසේ ධර්මදේශනාවේ සම්පින්ඩනයක් වශයෙන් එදත් මම එක ප්‍රකාශ කරා අදත් ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙකුට මේ පළවෙනි කර්මස්ථාන උපදේශය ලැබිලා මේ මං කරන මට කරගන්න ලොකුම උපකාරය සත්පුරුෂයන් හරහා සද්ධර්ම ශ්‍රවණිය හරහා ධර්මානුදාන ප්‍රතිපත්තිය හරහා මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියලා දන්නේ එකයි එකට සීයේ ලැබෙන එකයි, එකට අප්‍රමාද වෙන එකයි කියලා යම් කිසි කෙනෙකුට දවසකට එක චිත්තක්ෂණයක්වත් සිහිය එළඹ තියෙනවා නම් අප්‍රමාදයේ එළඹ සිටිනවා නම් ඒ කෙනාට සත්පුරුෂ සංසේවනයේ වෙනකොටත් ලැබිලා සත් ධර්ම ශ්‍රවණයත් ලැබිලා මේක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. ඒක නිසා මේ ලැබිච්ච දේ කුණු කුඩේට විසිකරන්නේ නැතුව ටික ටික ටික ටික හරි කමන්නේ නැද මේ වගේ වැඩක් ඉන්න වෙලාවක අපිට දැන් පරියංකයක චිත්තක්ෂණ කීයක්මම මම දැන් මෙතන ඉන්නවද ඊගා පරියංකයට යනකොට ඒක වැඩෙනවද සක්මනේ ඉන්නකොට චිත්තක්ෂණ කීයක් මම මම දැන් මෙතන නැත්තම් මම සක්මන් කරන බව දන්නවද කනකොට කන බව දන්නවද යනකොට යන බව දන්නවද කියලා මේ චිත්තක්ෂණේ ටික ටික වැඩෙන ආරයකට යනවන එයාට පැහැදිලිව පේනවා සද්ධර්ම සත්පුරුෂ සංසේවනේ ලැබිලා සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා ධර්මානුදාන ප්‍රතිපත්තිය ලැබිලා ඕක හදිසි කරන්න යන්න එපා. කලබල කරන්න යන්න එපා. ඕක ටික ටික ටික ටික වැඩි කරන වැඩි කරන යන්න. ඒ නිසා මේ විදිහට යම් වෙලාවක මේ බහුකාර්ය ධර්ම ටික යම් කිසි කෙනෙකුට ලැබුණා නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එහෙව් කෙනා මොකද්ද කොළ යුත්තේ මොකද්ද වැඩි යුත්තේ එයා කලාතුරකින් හම්බෙන්නේ මේ බහූපකාර ධර්ම ලැබුණා කතමේ තයෝ දමා භාවේ තබ්බා සාරිපුත්‍ර සෝන්සේ සඳහන් කළා තියෙනවා සමාධි මට්ටම් තුනක්. ඒ සමාධි මට්ටම මේ සාරවත්චනාසේ දේශනා කරපු එකක් බණ භාවනා කරනකොට নানা ප්‍රකාර කාම ගුණයන්ගේ හිත සැරිසරනවා වෙනුවට එක එක කාම වස්තුන හිත සැරිසරනවා වෙනුවට තමන්ගේ ඉරියව්වේ හෝ ඉඳගෙන ඉන්නකොට නම් ආස්වාද ප්‍රසවාසය පිම්බීම ඇකිලි වෙන්න පුළුවන්. සක්මන් කරනවා වම දකුණ වශයෙන් ඒ අරමුණේ මෙනෙහි කිරීමෙන් අරමුණට මූණ දාන ගතිය වැඩෙනවනම් අන්නේ වැඩිම තමන්ගේ හිත සෝපිනිස තියෙනවා. විතක්ක ਵਿਚාරෝ සමාධි කියලා එකට කියනවා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආස්වාස් ප්‍රසවාසයේ හිත පවත් ගන්න වැඩි පිළිවෙල ඉන්න පුළුවන්. එතන සක්මන් කරනකොට වම දකුණු වශයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් වම තබන තබන වෙලාවේ විතක්කය යොමු කරමින් විචාරය යොදමින් මේ වම තියෙනවා දකුණ නෙවෙයි දකුණ තියෙනට වම නෙවෙයි කියලා විචාර බුද්ධියත් සහිතව මෙනෙහි කරමින් යන ගතිය යෝග ජීවිතය අපි ඉස්සල්ලාම අකුරු කටපාඩම් කරනවා වගේ. ඒ නිසා විතක්ක ਵਿਚාරෝ සමාධි කියලා මේකට කියනවා විතක්කය කියලා කියන්නේ මෙනෙහි කරන එක කියලා අපි දල වශයෙන් හිතාගනිමු. ਵਿචාරය කියලා කියන්නේ මෙනෙහි කරන දේ අනිත් එකෙන් වෙන් කරලා අඳුනගන්නේ කොහොමද? මේ විතක්ක ਵਿਚාර සමාධිය කරගෙන යනකොට එයාට මේ අරමුණ හුරු උණයි කියලා හිතමු. දැන් අද අපි ප්‍රශ්න ਵਿਚාර තුඟ වැඩ පිළිවෙලේ කීප දෙනෙක්ම කියලා තිබුණා. හිත හිටින්නෙම නෑ අරමුණ. හරියට නන්නත්තර වෙනවා. නමුත් එහෙම කෙනෙක් ප්‍රයත්නේ අත නැහැර මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කරලා කවදාරි හිතමු මට ඊයට වැඩිය හුස්ම දෙකක් කරව එක තුනක් බලන්න පුළුවන් වුණා සක්මන් කරලා දෙක තුනක් පියවර බලන්න වුණා හතරක් පහක් බලන්න පුළුවන් කියලා අරමුණෙහි මූණට මූණ දාලා හිත හිටියානම් දවසක් එයි මෙනෙහි නොකර ආස්වාසේ ප්‍රසවාසේ දෙක අහුවෙනවා මෙනෙහි නොකරම වමේ දකුණේ වෙනස අහුවෙනවා මෙනෙහි නොකරම ඉඳගෙන ඉන්නකොට තියෙන ඉරියව්වයි ඇවිදිනකොට ඉරියව්වයි දෙකේ වෙනස තේරෙනවා. එතකොට ඒකට කියනවා අවිතක්කෝ ਵਿਚාරමත්තෝ සමාධි. විතර්ක කරන්නේ මෙනෙහි කරන්නේ විචාර බුද්ධිය තියෙනවා. ඒක අර කලින් කලින් වැටි වැටි බෑ බෑ කිය කිය නැගිටලා ආපු එකනාගේ. මෙහෙම කරගෙන කරගෙන යනකොට අපි ගත්තොත් හුඟක් වෙලාවට මම ගන්නේ මේ ඉඳගෙන ඉන යෝගාවචරයේ නිදර්ශනයක් ආනාපාන කරනකොට වෙලාවක් එනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලාන ඉඳලා මෙනෙහි නොකර බලාන ඉන්නකොට ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස නොදෙනී යන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචර දන්න මම ඉන්නේ ආස්වාස ප්‍රස්වාසයේ තමයි. මේක ආස්වාස මේක ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්නත් බෑ. ආස්වාස ප්‍රස්වාසයේ දෙක පෙනෙන්නේ දෙකම වායෝ ධාතුව එක්ක කම්පනයක් එක්ක තැහැල්ලුවක් එක්ක ආලෝකයක් මොකක් හරි දෙකම සම වෙලා. ඒකට ඒ යෝගාවචර හම් වෙනවා ඊට වැඩිය උස සමාධියක් උසස් සමාධියක් විතර්ක කරන්නෙත් නැහැ. විමසුන් නුවණට දෙකේ වෙනස අහුවෙන්නෙත් නැහැ. මේ බලබලා හිටපු දෙකේ ආස්වාද ප්‍රසආතික සමව පේන්න පටන් ගන්නවා. එයා දන්නවා මේ වැරදිලා නෙවෙයි. ආපු ඉතිහාසය ඇටිටි ඉස්සල මම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමයි මේක දැපෙන දමා ගත්තේ කීකරු කරගත්තේ දැන් මෙනෙහි කරන්නේ නැතුව ඉස්සලා ආශ්‍රව ප්‍රසවාස පෙනුණා දැන් මෙනෙහි කරන්නේත් නැහැ දෙකේ වෙනසකුත් නැහැ මේන්න මේ විදිහට සමාධි මට්ටම් තුනක් ඕනම සමත කෙරුවත් විපස්සනා කරත් මේ ගොඩක් ඇත්තට අදාළ වෙන විපස්සනාවට යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා ඒ නිසාට සත්පුරුෂ සංසේවනේ ලැබුණා නම් සද්ධර්ම ශ්‍රවණේ ලැබුණා නම් ධර්මාදාන ප්‍රතිපදාව යනවා නම් තමයි තේරෙනවා ඕනෙම අරමුණක් දිහා අපි මෙතන ආනාපාන නිදර්ශනේ ගත්තොත් එකම අරමුණක බොහෝ වෙලා හිත පවත්වනවා කියන එක ස්වභාවික නෑ. ඒක මෙනෙහි කිරීමෙන්මයි කරගන්න. කරගෙන ගියාට පස්සේ අරමුණ එnde එnde එnde එnde බොඳ වෙන්න පටන් ගන්නවා. එnde එnde එnde එnde දිය වෙන්න පටන් ගන්නවා. අරමුණු මාරු කරොත් එදේන අරමුණට රුචිය වැඩි වෙනවා. එකම අරමුණ බොහෝ වෙලා බලන් හිටියොත් ඒ රුචිය කියන තෘෂ්ණාව දුරු වෙනවා. ඒ දුරු වීම තමයි අවිතක්ක සවිකත් හවිතක්ක සවිචාරෝ සමාධි අවිතක්ක ਵਿਚාරමත්තෝ සමාධි අවිතක්කෝ අවිචාරෝ සමාධි කියලා යෝගාවචරයට තේරෙනවා අරමුණෙන් අරමුණට පැන පැන මේ සංසාරගිය ගමනේදී අපිට හැමදාම අරමුණු વિશે ගිජුකම තියෙනවා රුචිකම තියෙනවා එකම අරමුණක් බොහෝ වෙලා ඇසුරු කරොත් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගෞරවයක් වශයෙන් ඒ අරමුණේ එnde ende ende ende දුර්වල වෙනවා විරංජන වෙනවා දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා බලනකොට නම් කුකුල් කර්මලේ සුදු රතුයි තමයි කර්මල දිහා බලන්නේ ඒක අන්තිම නිකන් සක වගේ කියලා කියන හග්ගෙඩියක් වගේ බොඳ වෙලා යන්න පටන් ගන්නවා මේක මේ සාරිපුත්‍ර සාන්ති කියලා දුන්නේ නැත්නම් භාවනා කරන කෙනෙක් නා හිතන්නේ මට භාවනාව කම්මැලි වුණා එපා වුණා සතිය නැති වුණා අරමුණ නොදෙනී ගියා කියලා චෝදනා කරනවා ඔත් මේ සමාධි මට්ටම් තුනක් කියලා දන්නවනම් අපි කිව්ව ලෑස්තිලා යනවනම් ඒ යෝගාචරික ලොකු ධෛර්යයක් වෙනවා. මේක මට අම්මා දීපු තාත්තා දීපු ඉස්කෝලේ පාඩම් පන්ති පන්ති කාමරේ හම්බෙච්ච එකක් නෙවෙයි අරමුණක් එක දිගට බලා සිටීමෙන් බුදුහාමුදුරන්ටත් ওই ටිකයි වෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන්ටත් ওই ටිකයි වෙන්නේ මටත් ওই ටික වුණා කියලා භාවේ තබ්බා වැඩි යුතු දේ මොකද්ද කියලා යාට තේරෙනවා ඕනෙම අරමුණක ලෝකේ තියෙන ඕනෙම අරමුණක වැඩි වේලාවක් බලාන ඉන්නකොට ඉන්නකොට ඒක ඒක තියෙන විචිත්‍ර ගතිය රංජනය කරන්න පුළුවන් ගතිය විරංජන වෙන්න පටන් මේක සමාධියක උත්කෘෂ්ඨ ඵලයක්. ඒ නිසා භාවයේ තබ්බේ මොකද්ද කියලා යෝගාවචරය දන්නේ නැත්නම් යෝගාවචරය හිතනවා එන්නෙන් අරමුණු විචිත්‍ර වේවි එන්නෙන් අරමුණ රුචි වේවි එන්නේ අරමුණේ මට ප්‍රීතිය වැඩේවි කියලා නෑ. ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. බලන ඉන්නකොට ඉන්නකොට අරමුණ ගිවන් වීම සිද්ධ වෙනවා. ඒක ලෑස්ති වෙලා ගියොත් දැනගෙන ගියොත් අපි සාහිත්‍ය සංස්කෘතික ගෝලිය බාටපත් වෙනවා. අරමුණ වල විචිත්‍රත්වය බලාපොරොත්තුරුත් මාර පාක්ෂික වෙනවා. කෙලස් බර වෙනවා. ඒ නිසා වැඩි යුත්ත මොකද්ද කියලා දැනගන්න ඕනේ. ආන්න එහෙම බලන ඉන්නකොට අරමුණක් අරගෙන පරියන්ක වේවා ධක්මනේව බලන ඉන්නකොට එයාට තේරෙන්න පටන් ගන්නවා ඕනෙම අරමුණක මාරු කරමින් මාරු කරමින් අත්ෙන් අත්ෙන් පැන පැන යනවට වඩා එක අරමුණක හිටියොත් එක අරමුණකම සුඛය තියෙන වෙලාවකුත් තියෙනවා දුක තියෙන වෙලාවකුත් තියෙනවා සැප දුක දෙක නැති තැනකුත් තියෙනවා අපි හිතන්නේ මේ අරමුණ හැමදාම සුඛයි මේ අරමුණ හැමදාම දුකයි ඒ නිසා මේ සැප දුක නැති දේවල් අපේ ලයිස්තු ඇත්තෙත් නෑ මොකද ඒවා කාලකන්ණි දේවල් කියලා අපි පැත්තකට දාලා අපි මේ තප්ප පිටිපස්සේ දුවන්නේ. නමුත් ඕනෙම අරමුණක් අනං බොහෝ කල් භාවනා කරපේකනට තියෙනවා වර එක මේ අරමුණ සුඛසේ පේනවා. වර එක ඒ අරමුණම දුකසේ පේනවා. වර එක මේ අරමුණ සැප දුක දෙක නැති මධ්‍යස්ත එහෙම නැත්නම් ගණන් ගන්න දෙයක් නැති තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා සාරිපුත් සරුවජන වහන්සේ සඳහන් කරනවා ආනාපානය කරන කෙනාටත් වර එක ආනාපාන ඊටාම ප්‍රනීත සාතසහගතව මිහිරිව පේනවා. තව වෙලාවට ආනාපානෙ පේනවා එපා වෙලා. කම්මැලි, නීරස වෙලා. තව වෙලාවකට මේ ආනාපානෙ භාවනා කරද්දිම සද්ධාහමෙන් ඉන්නව ආනාපානෙ කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. විඳීමක් නැහැ. පාඩි උනේ නම් ආනාපානෙ කරන්න හැබැයි ඉන්නේ සද්දයක් අහා. ඒ වෙලාවේදී ආනාපානෙ සිද්ධ වෙනවා මැරිලා නැහැ. නමුත් යෝගාචර දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්නම් මොකද ඒකෙන් සැපයක් දුකක් දනවන්නේ නැහැ. ඒ නිසා ඕනෙම අරමුණක මේක ruci වෙන වෙලාවක් තියෙනවා. ඔය කොච්චර කිව්වත් ඒ ruci දේ අරුචි වෙන වෙලාවක් එනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මාතා යතා නියම් පුත්තන් කියලා තමන්ගේ කුසින් වදාගත්ත දරුවට මව කරන ප්‍රේමය අපි දන්නවා බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන නිදර්ශනය කියලා. නමුත් වෛශ්‍යාවකට හම්බෙච්ච දරුවගේ බෙල්ල මිරිකලා කක්කුසි වලට දානවා ඒ වෛශ්‍යාව. හැම අම්මටම දරුවා මිහිටි නෑ. අම්මට දරුවා මිහිරි වෙන්නේ අම්මා රාජමහේසිකාවන් නම් විතරයි ගොඩක්ම. මොකද දන්න ඉපදින්නේ දරු පැටිය රජ පැටියෙක් කියලා. වෛශ්‍යවන්ට හම්බෙන දරුවෝ නැත්නම් අනාචාරයේ හැසිරලා හම්බෙන දරුවන්ට කරන දේවල් අද දන්නවනම් අමානුෂිකයි. අද චීනෙට ගියොත් එහෙම ගබ්ස කරපු දරුවන් හදපු සුප් විකුණන්න තියෙනවා. එක එක සුප් එකේ දරු පැටව 3-4 දිනේ තම්බලා හරිම ගණන්. ඒක බොහොම ගණන්. ඇයි මේ ස්ටෙම් සෙල්ස් නෙදී ඒක හදපු සුප් තියෙනවා මොකද අපි හිතුවට එහෙම නෑ ලෝකේ හැම දරුවට අම්මා ප්‍රියමයි කියලා කිව්වට බැලලි මේ අපේ බැලලියක් හිටියා මෙහෙම පැටි අරගන්නව කනවා වදනවා පැටිය වදන ගමන් අතින් අරගෙන කනවා පස්සේ අපේ කට්ටිය ගෝණියක දාලා පිහිකෙරුවා මේ බලාන ඉන්න බෑ මේ ජරාව කන්‍යම් මරණ්‍යම් කියන්නේ කුපුචෝ කොච්චර කන්‍ය කන්‍ය කන්‍ය කන්‍ය කියන්නේ නීනි මරණ්‍යම් මරණ්‍යම් මරණ්‍යම් කියලානේ කතා කරන්නේ වදන දරුවා කනවා ඒක නිසා අපි හිතාන හිටියන මෙයා නම් මට හැමදාම ප්‍රියයි කියලා මොහොතකට හරි යාට අපිට වෛර කරන්න වෙනවා. අපි හිතනවා මේක හැමදාම වෛරකාරයක් කියලා අපිට නොසිතූ සැප සම්පත්තුකින් අහඹ වෙනවා. සමහර අරමුණු තියෙනවා අපිට තියෙනව දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ සැප දුක් දෙක නෑ. නමුත් හදෑරුවේ නැත්තම් බහූපකාර ධර්ම ඇතුව භාවිත මනසකින් බැලුවේ නැත්තම් අපි හිතන්නේ නෑ මේ දේවල් නම් ඒකාන්ත සැපයලවන දේවල් මේවනම් දුක් දෙන දේවල් කියලා අපිට සංස්කෘතිකේ අපි හැදිච්ච පරිසරයෙන් අපේ ඔළුව කුරුවල් කරලා තියෙනවා. මොනම දෙයක්වත් කේවල වශයෙන් සුඛත් නැහැ, දුකත් නැහැ, අදුක්කම සුඛත් නැහැ. ඒක මාරු වෙනවා. ඒක නිසා සරුවචනංශ අපට කියනවා ආනාපානෙ බැලුවොත් ආනාපානෙ සුඛ අවස්ථාව බලපං මිහිරි අවස්ථාව. ඒකට කියනවා මනාප අවස්ථාව, අමිහිරි අවස්ථාව. සක්මනේත් මිහිරි අවස්ථාව දෙනවා අමිහිරි අවස්ථාවක් තියෙනවා. මේක බලන්න නම් අපි මේ ලැබෙන අත්දැකීම් සියල්ලම වාර්තා කරනවා. මිසක් මේක වේවා මේක නොවේවා කියන හැඟීම් තියාගත්තොත් උන්දට කවදාකවත් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයක්වත් නිවනක්වත් අවබෝධ කරන්න බෑ. එයා කිව්වොත් දැන් මේක නම් අනිවාර්යයෙන්ම සුඛයි. ඒක පස්සේ යන්න ඕනේ කිව්වොත් පැහැදිලිවම කියතයි ඒකෙන්ම තමයි යට මැරෙන්න වෙන්නේ. මේ ලෝකේ ඒකාන්ත සුඛ දෙන මොනම දෙයක්වත් නැත්තේ තියෙන හැම දෙයක්ම වෙස් පෙරලෙන දේවල්. ඒක නිසා කෙනෙක් පරිඤ්ඤය වශයෙන් හොඳට පිරිසුන් දැනගන්න ඕනේ අපි මේ තාම සුඛයි සුබයි ආත්මයි කියලා හම්බ කරගෙන සාරිපොටි ගැට ගහගෙන කිහිල්ල ගහගෙන සුරේ දාගෙන තියාගෙන ඉන්න දේවල් මාරාන්තිකයි සමහරලාට. අපි සිංහල ඉතිහාසයේ රාජාවලියේ රජවරු මැරලා තියෙන්නේ 148ක් තමන්ගේ පුතාගේ. රාජ්‍ය ගන්න පුතා මරන පුතා රජුරෝ මරනවා. ඉතින් පුතෙක් හම්බෙච්චාම රජුර කොච්චර සතුටු වෙනවද? අනේ රජකම ගෙනියන්න මට පුතෙක් හම්බුණයි කියලා. අජාසත් රජුරන් කතාව ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. අජාසත් රජුර හම්බ වෙනකොට කොසල් රජුරවන්ට බිම්බිසාර රජුරවන්ට පුදුමාකාර සතුටක් ඇති වුණා රාජ්‍ය ගෙනියන්න. නමුත් එදා ගබඩාවේ ජීවන ආයුධ දිලිසෙන්න පටන් ගත්තලු. එතකොට පෙරේව බමුණන් කියලා තියෙනවා මෙයා උපදින්නත් ඉස්සෙල්ලා උඹේ හතුරෙක්. අජාත ශත්‍රු ඒසා නම තිබ්බේ අජාත ඉපදෙන්නත් ඉස්සලා හතුරේ. තාත්තා මරණකම්ම මේ සෝවාන් වෙච්ච රජ කෙනෙක් මැරුවේ. ඒක නිසා මේ අපි ප්‍රිය කරන වස්තු සියල්ලකෙම මොකද්ද ඕකුණක් තියෙනවා. මොකද්ද අප්‍රිය පැත්තක් තියෙනවා. අය අප්‍රිය කරන හැමදේම මොකක් හරි හොඳ පැත්තකුත් තියෙනවා. මෙන්න මේ විදිහට මේ මතුවෙන අරමුණට මූණතට එන දේ බලන්නේ නැතුව ඒකට තැලෙන්නේ නැතුව ඉගේ ප්‍රිය අවස්ථාවක් තියෙනවා අප්‍රිය අවස්ථාවක් තියෙනවා. දෙක කලවම් වෙච්චි අදුක්කම සුඛ අවස්ථාවක් තියෙනවා කියලා බලන්න පුළුවන් නම් අපි මේක දීලා මේක ගන්න කද්දාකවත් යන එකක් නෑ. මොකද මේ අපි කියන උඩරට කතාවක් තියෙනවා. හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තයි කිය. එහෙම නැත්නම් කියනවා රාජසිංහ රජුරෝ මිරිස් දීලා ඉඟුරු ගත්තයි කිය. කොයි එකෙත් තියෙන එකම ගුණේ. නමුත් අපි අර ගෑණි ඕනේ මේ ගෑණි එපයි කියලා මොන්න තරම් දවසකට නටනවාද කියලා බලන්න මේ දේවල් වල රුචිකත්වයට. නමුත් අපි දැන් රුචියට තෝරගත්ත දේ තුල මායя ඉන්නවා. ඒ නිසා මෙව විශ්ේ සමහිතින් බලන්න නම් අර කියන විතක්ක ਵਿਚාරෝ සමාධි අවිතක්ක ਵਿਚාරමත්ෝ සමාධි අවිතක්කෝ අවිචාරෝ සමාධි කියන මට්ටම් තුනට ගියාට පස්සේ නම් තේරෙනවා මේ ලෝකේ ඔක්කොම හතර මහ භූතයන් මිස මොනම දෙයක්වත් මේකේ තාරාතිරං ಜಾති ආගම් ભેද ඔක්කොම පටවගත්ත සායමක් විතරයි. ඇතුළේ තියෙන නිකන් හතර මහ භූතයන් විතරයි. ඒ නිසා වේදනාවේදී තියෙන මේ අපි හොයාගෙන යන මේ සැප අනුන්ට දෙඤ්ඤම් කියන මේ සැප බුදුරජාණන්සේ නිකන් උපහාසයට ලක් කරනවා. ඕකේ ඇති හැටිය දකින්න එදින පරිඥයයන් කියලා හාත්පසින් දැක ගන්න කියලා. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා. මේ අතර මේක හොඳයි මේක නරකයි කිව්වොත් විතරයි අපිට ඒක ලබා ගන්නට ආශාවකුත් මේක ලැබුණොත් කනගාටුවකුත් ආතතියකුත් අසහනෙකුත් එන්නේ. දේවල් ඔක්කොම පිළිබඳ තියෙන යථාභූත වශයෙන් මේක තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ දැක්කනම් මට හැමදාම කෙහෙල් ලැබරිය මුල් ලැබරියම ඉල්ලලා මං අඬන්නේ නැහැ. කොයි යවරින් කෑවත් කෙහෙල් තමයි. දැන් වැඩි හුටියන්ට අමුත්තන්ට ගෙදරට ආපුවා මුල් ලැබරින් දුන්න නැත්නම් තරහ වෙනවනේ. ඉස්ලාම් වතුර ඇල්ලුවේ නැත්නම් තරහ වෙනවනේ. ඒකනේ අපේ සිරිත. ඒ ඔක්කොගෙම තියෙන්නේ මේ කොහින්ද අරගත්ත මාන්නයක් විතරයි. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විදිහට දත යුත්ත පිරිසිඳ දත යුත්ත හරියට දැනගත්තට පස්සේ ඒ ඒකේනා ප්‍රහාණය කරන්න ඕනේ මේක යට තියෙන කුණක් මේ අපිට මේ පිස්සු වටන කුණක් තියෙනවා අන්නේ කුණ ප්‍රහාණය කරන්න ඕනේ එතකොට තමයි මේ පැහැදිලිව මේ බුදුහාමුදුරෝ කියන එක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදනක පේන්නේ ඒ කුණ තමයි තෘෂ්ණාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුනකට කැඩලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දුක දුකට හේතුව ගැලවීම ගැලවීමට මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය කියනකොට දුක ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් පෙන්ලා ඒකට හේතුව පෙන්න්නේ තෘෂ්ණාවනේ ඒක කවුරුත් වගේ සිංහ පොඩි බෞද්ධය පාව දානවා නමුත් මේ තෘෂ්ණාව සරුවචනසේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා පෙන්වනවා ඉතින් ගියේ පාර වැඩමුළුවේදී අතරමඟදී ප්‍රශ්නයක් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ අපිට විභව තණ්හාව ගැන පොඩ්ඩක් කියලා දෙන්න මොකද ඒක තේරෙන්නේ නැහැ කියලා මම ප්‍රශ්නේ පසෙකලුවා පැත්තක තිබ්බා ධර්මදේශනාවේදී මතක් කරන්නම් කියලා පස්සේ අන්තිම දවසේ ධර්මදේශනාවේ මාතෘකාව තිබුණේ ගිය වැඩමුළුවේ මේ ප්‍රහාණය කළ යුතු ධර්ම මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් ඒක පිළිබඳව විස්තර කරන්න ඉස්සෙල්ලා මම ඊට පස්සේ දැන් අපි ඉස්සරහින් තියාගත්ත කාරණාව අපි මේ වැඩමුළුවට ගත්ත පළවෙනි කාරණාව කතමේ තයෝ ධම්මා හාන භාගියා තමන් පරිහානියටපත් කරන ධර්ම තුන මොනවද කියලා සාරිපුත්‍ර ස්වාමීන් අහනවා. ඒකෙදි පෙන්නන තියෙනවා තීනි කුසල අකුසල මූලානි තණ්හා අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං අපි දන්නවා මේ අපි සංසාරේ බැඳිලා තියෙන්නේ මේ තණ්හා ලෝභ දෝෂ මෝහ කියන එක සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක ඉන්න බෞද්ධයන්ට එච්චරම අලුතෙන් ගන්න දෙයක් නැහැ. එතකොට හැබැයි ප්‍රශ්නයක් මතුවෙනවා උග්‍ර ප්‍රශ්නයක් මතුවෙනවා මේ තුනම අපි සංසාරයට බඳිනවා නම් ඇයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තෘෂ්ණාව විතරක් දැක්වේ කියලා. තම අපි පිරිහෙන්න කරුණු තුනක් එක විදිහකින් පෙන්නනවා. අතනදී ඔක්කොම පිටු කරපුවාම එකකට එකකට දාන්නේ. තෘෂ්ණා වශයෙන් දාන්නේ. ඉතින් මේක ඔය පටිච්චසමුප්පාදේ වේදනාපච්චය තණ්හා කියන තැන ඔය මූගුක් භාවනා ක්‍රමයේ වගේ බෝරුමේ තියෙනවා මේ පටිච්චසමුප්පාදේම විශේෂණය කර කර උගන්වන ක්‍රමයක්. ඒකෙදී ඒකෙදී උගන්වනවා හැම වේදනාවකින්ම තෘෂ්ණාව ඇති වෙනවා. ඒ තෘෂ්ණාව නිසා උපාදාන වෙනවා ඊට පස්සේ තමයි භව වෙන්නේ. නමුත් අපි දන්නවා එදිනදා ජීවිතයේ අපි ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නේ ආශාවට වැඩිය තරහයි. අපිට තියෙන සියලුම මානසික අසහන සේරටම හේතුව තරහ. නමුත් එක හේතුව පෙන්නනොට පෙන්නන්නේ තෘෂ්ණාවක. ඒතකොට මොකද්ද මේ තෘෂ්ණාව සහ තණ්හාව අතර තියෙන සම්බන්ධතාව? අපි හිතන්නේ විරසක ධර්ම දෙකක් කියලා. තෘෂ්ණාව කියන එක ආසාව තරහව කියලා කියන්නේ එපා වීම නිසා මේ ආසාව සහ එපා වීම කියන එක අපිට පේන්නේ බොහොම දුරස්ත ඒකිනෙට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් කියලා. නමුත් භාවනා කරගෙන යනකොට නැත්තම් මූලධර්ම වශයෙන් දැනගන්න ඕනේ තෘෂ්ණාවේ හේවණල්ලක් තමයි ද්වේෂය කියලා කියන්නේ. අපි පිළිගන්න කැමති නැති වුණාට අන්න එතනදී මේ මේ මම මේ පෙන්වන්නට හදන ධර්ම විස්තර කරන්න හදනකොට මට සිද්ධ වෙනවා මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු තෘෂ්ණාවේ ආකාර තුන පෙන්වන්නේ. මේ කාම තණ්හාව කියන එක අපි ගිය පාර වැඩමුළුවේ අන්තිම දවසේ දේශනාවේදී මතු කරගත්තේ කෙනෙකුට දී යති චිත්තක්ෂණයක ඇසපිනවීමට තියෙන ආසාව, කනපිනවීමට තියෙන ආසාව, නාසය, දිව, කය මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික පිනවීමට තියෙන ආසාවට තියෙනවා කාම තණ්හා කිය. මට දැන් මෙතන ඉඳගෙන මේ කකුල රිදෙනවා නම් ඒක වෙනුවට මට සැපක් ඉල්ලනවා. මේ පේන දේවට වැඩිය හොඳ රූප බලන්න ආසාව. ශබ්ද, ගන්ධ, රස, පහස. මේ කවදාහකවත් ලැබිච්ච කෙනෙක් ලෝකේ නැහැ. ශක්විති රජකම ලැබුණත් සරුවචනන්සේ සඳහන් කරනවා මහා සුදස්සන වතයෙන් පෙරසක් විදි රජකමක් ලැබලා තිනවා. එතකොට ලෝකේ තියෙන කොදෙව් 700යි. දූපත් 700යි බුදුහාමුදුරු කියන විදිහට ඔක්කොම. දූපත් 700ටම රජ වෙලා රාජධානි 700ක් තිබිලා තියෙනවා. මාලිකා 700ක් තිබිලා තියෙනවා. වැව් පොකුණු දාග වැව් පොකුණු 1700 700 තිබිලා තියෙනවා. එක එක මාලිගාවක ආඹුවන් 700 700 ඉඳලා තියෙනවා. ඇත්තස් පාබල සේනා රත සේනා 700 700 තිබිලා තියෙනවා. ශක්විති රජ වෙලා තියෙනවා ඒත් මැරිලා තියෙන්නේ තෘෂ්ණාවෙන්. කවදාහකවත් ඔය මොන සැප ලැබුණත් එක එක්කත් නැහැ ලැබිච්ච නැති කාණන් ඉතින් හිතාන ඉන්නවා ලැබිච්ච කට්ටිය සැපේ ඉන්නේ කියලා. ලැබිච්ච කෙනා විතර දැවෙන කෙනෙක් දුප්පතරත් වැඩිය දැවෙන. ඒක නිසා මේ යේසුස් වහන්සේ කියලා තියෙනවා දුප්පතා මේ ස්වර්ගයට කිට්ටුයි කියලා. පොසතා විතර ජඩකම් කරන්නේ නැහැ දුප්පතා. හැබැයි ඌ හිතාන්නේ අම්මෝ දැන්න පොසතා දැන්නත් ඉන්නේ මේ ස්වර්ගය කියලා තමයි ඌ හිතාන්නේ. ඌ හිතාන්නේ මේ පොසතා දැන්නත් ස්වර්ගය කියලා. දපොත් දුප්ප පොසත් මිනිසු දන්නවා බඩේ biju තැම්බෙන හැටි. කොච්චර තැම්බෙනවද කියන එක ඒ මේ බුරුමි පන්දි ස්වාමීන් වහන්සේ කියනවා. ඒ ස්වාමීන් වහන්සේ ඇමරිකාවට ගියාට පස්සේ ඒ නෝනා කෙනෙක් මේ වගේ සභාවක ප්‍රශ්න අහනකොට කිව්වලු ස්වාමීන් වහන්සේ අපි ලෝකේ පළවෙනිම දියුණු රට වශයෙන් අපි හිතුවා අපි යන කන්තෝරුවේ යාකන්ඩිෂන් කරලා තියෙන්න ඕන කියලා අපි කෙරුවා ස්වාමීන් වහන්සේ. අපි හිතුවා අපි ගෙදර යාකන්ඩිෂන් කරලා තියෙන්න ඕන කියලා මොකද සීටීත්වයක් ඒ නිසා අපි ඒක කෙරුවා ස්වාමීන් වහන්සේ. ඒ ඔෆිස් එකේ ඉඳලා ගෙදෙට්ට යන්න අපිට කාර් එකක් තියෙනවා ඒක යාකන්ඩිෂන් කරලා තියෙනවා කියලා ඒක කෙරුවා ස්වාමීන් වහන්සේ. ඒ උෂ්ණ කාලයට සීතල ඇති කරන ෆ්‍රිජ් එකක් තියෙනවා අපි ගත්තා ස්වාමීන් වහන්සේ. කාමරේට කාමරේට ටෙලිවිෂන් ඉල්ලුවා ගත්තා ස්වාමීන් වහන්සේ ඒත් බඩ දනවා ස්වාමීන් වහන්සේ. බඩේ දැවිල්ල අඩුවක් නැහැ කියලා. එයින් සයිඩෝ යන ගමන් කාර් එකේ යන ගමන් ඩ්‍රයිවර්ට කතා කරලා කිව්වලු බලන්නේ වාතකම්මට ලැබෙන්න තියෙන සියල්ලම හම්බෙලා තියෙනවා. උඹ බඩ දනවලු. දැන් බුරුමේ කියන්නේ බමුදු පතරටක්. අපේ වවුනියා පැත්ත වගේ. ඉතින් ඒ සන්සෝනා ඩ්‍රයිවර් මහත්තයා මූණ දිහා බැලුවල එයත් මේ වැඩමුළු සංවිධායකෙක් ඇමරිකන් කාරයෝ ඊට පස්සේ ගාව ස්වාමීන් වහන්සේ හිතනවාද මේ අම්මණ්ඩික විතරයි බඩ දන්නේ කියලා නෑ අපි ඇමරිකන් කාරයෝ ඔක්කොගෙන් බඩ දනවයි කිව්වා උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුම දැවිල්ලක ජීවත් වෙන්නේ එතකොටම සයරට කල්පනා වුණාලු යකෝ මේක නේ පිසාච ලෝකේ කියන්නේ පෙරේත ලෝකේ කියන්නේ කොච්චර කණ්ඩ තිබුණත් බඩ කලයක් විතරයි තිබුණේ උගුර ඉදිකටු මලක් විතර ඇතිලු. කණ්ඩ තියනලු කා ගන්න බැරි. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවෙනවා. ඒ නිසා පොහසත්කම වැඩි වෙච්ච රටවල් විතර පොහසත් මිනිස්සු විතර තැවෙන જાතියක් කොහෙවත්ම නැහැ. ඒ නිසා උන්ට වෙනම හුණියම් කරන්න ඕනේ නැහැ. ඌ දැන්නමත් ඉන්නේ හුණියෙමේ තමයි. දුප්පත හිතන්නේ ඒව නෙමෙයි අපි පොහසත්කම ඉන්නේ කියලා. නමුත් කාම තණ්හාව ගැන කතා කරනකොට අතිත්තෝ ලෝකෝ තණ්හා ධාතෝ මේ කිසිම කෙනෙක් තෘප්තිමත් වෙලා නැහැ. තණ්හාවට <coughs> තණ්හාවට දාතකම් කරන්නේ සාඳුදා උදේ අමුඩේ ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා හම්බ ඒ සෙනසුරාදා දෙකේ පන්තල් යනවා ආයෙ සඳ උදේ අමුඩ ගහපුවාම ලිහන්න නැතුව හම්බ කරනවා අනේ 60 පිටලා හොට බිම ඇනිච්චාට පස්සේ තමයි තේරෙන්නේ හම්බ කරපු මගුලකුත් නැහැ හම්බ කරපු දේ එක්ක ටැක්ස් වලට ගිහිල්ලා එක්ක හොරකම් කරලා එනතන් තමන්ගේ දරුවම හොරකම් කරලා අන්තිමට මැරෙන්න යනකොට මොකක්වත් නැහැ එකෙක්වත් නැහැ මෙතන ඉන්නවනම් අත උසලා කියන දැන් පිරිච්ච කවුරු හරි ඉන්නවනම් මේකේ එක එකක් නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපි දන්නවා දැනගන්න ඕනේ ධර්මයේ හැටියට මේ තෘෂ්ණාව කියන එක ලුණු වතුර බොන්නා වගේ වැඩක්. ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ පිච්චෙනවට. කොයි අතට මාරු කරත් ඒක පිච්චෙනවා. ඒ බව දැනගන්නවා වෙනුවට අපි කරන්නේ මොකද්ද? දැන් නම් මට නම් දැන් ඕනේ යන්තම් කැම්බ බීම ටිකක් තියෙනවා, ඉඳුන් හිටුන් ටිකක් තියෙනවා. තවත් මදි. ඒ තියෙද්දි මගේ දරුවන්ටත් තියෙන්න ඕනේ. අම්මට අප්පටත් තියෙන්න ඕනේ මම යණ යන තැන තියෙන්න ඕනේ මට හෙටත් තියෙන්න ඕනේ කියලා මේ තමන්ගේ මේ කාම ආසාව මේක ප්‍රක්ෂේපණය කරනවා හැම තැනම මේක තියෙන්න ඕනේ හැම කෙනාටම මගේ හැම කෙනාටම තියෙනවා කියලා මම කියප එක අපේ කරගන්න හැම කෙනෙක්ම මෙතන ඉන්න කොයි වෙලාවෙත් කල්පනා කරගෙන ඉන්නේ මට අදාළ මට මට මම ආයනේ වැඩි කරන මගේ අයට මේ අඩුපාඩු ටික සම්පූර්ණ කරලා දෙන්න නැත්තම් මැරෙන්න ඉස්සල්ලා. හැබැයි අල්ලපු ගෙදරට නැතුණට කමන්නේ මගේ කට්ටියට. ඒක නිසා මේ මම කියප එක එක්ක මගේ නැත්තම් අපේ කියන මට්ටමට ගියාට පස්සේ ඒ මිනිස්සයා බුල්ඩෝසරයකට යට වෙච්ච මිනිහෙක් වාගේ ڇප්ප වෙලා හොදි බහිනවා. හැබැයි ඒ අමනයාට තේරෙන්නේ අමනයාට තේරෙන්නේ මටවත් මගේ ටිකව සම්පූර්ණ කරන්න බැරි බංකොලොත් භාවයක ඉඳගෙන මම මේ දරුවන්ට හම්බ කරන්න හදනවා, ජාතියට හම්බ කරන්න හදනවා, ආගමට හම්බ කරන්න හදනවා, පවුලට හම්බ කරන්න හදනවා, නගරයට හම්බ කරන්න හදනවා. මේ විදිහට මේ Tamange තියෙන ආසාවල් බොහෝ ඉතිරි පැතිරි යෑමට කියනවා භව තෘෂ්ණාව කියලා. ඒ නිසා අපි උසුලන්න බැරි බරකට කරදීගෙන කඹරනවා. Tamange කවත් බෑ. ඒතියෙදි මේ උසලනකොට තමන්ගේ එක හම්බ කරන්න යනකොට තමන්ගේ කටබඩ පුරව ගන්න හම්බ කරන්න යනකොට වැඩිය අපේ අයගේ ආසාවල් ඉෂ්ට කරන්න ගියාම බාධාවල් ගොඩයි. මගේ එකවත් බැරුව තියේදී බොහෝ දෙනාට අන්න බාධා වැඩි මෙන්න මේ බාධා කරනකොට ඒ තමන්ට බැරි උනේ මේ සියලු දෙනාගේම තපතම්පත් මගේ අයට දෙන්න බැන්නේ මෙන්න මේ අහවල අනිසයි. අහවල් කාරණාංශ කියලා ඒ අයට කරන වෛරයට කියනවා විභව තණ්හා. ගහනවා ලොකු සැලසුම් ලොකු ප්‍රක්ෂේපණ හිතා ගන්නවත් බැරි දේවල් ගහලා ඉවරලා අනිවාර්යයෙන්ම පරදින. ඒ බව දන්නතු මම පෙරදුනේ අරය මට හුණියම් කරපු නිසා. මේ වෙලාවට වැස්ස නිසා. මේ ආණ්ඩුව පෙරදිච්ච නිසා. කියලා බාහිරේ හේතු හොයනවා. හේතු හොයන්න ඕන මේ තෘෂ්ණාව දිගේ ආශාව දිගේ ගිය මිනිහා ඉබේම බාහිර දේවල් වලට වෛර කරන්නෙක් බවටපත් වෙනවා. බලාපොරොත්තු වැඩි වෙන්න වැඩි වෙනවා. ඒ නිසා මේ ආශාවෙමයි ඒ ආසාව Tamange ප්‍රමාණය දන්නේ නැතුව ආසාවල් සැලසුම් කරන කෙනා අනිවාර්යයෙන්ම දිගටෝම තැවෙමින් ඉන්නේ ද්වේෂ භරිතව ජීවත් අපි එක්කෙනෙකුත් අපේ තරම දන්නේ අපි හැම කෙනා විශාල බලාපොරොත්තු ඇතිගෙන හිතුව ඒක මේ මේ අනුන් කෙරෙහි ඇති දයානුකම්පාව එහෙම නැත්නම් මේ යුතුයකම් එහෙම නැත්නම් මේ අනුන් කෙරෙහි ඇති කැක්කුම කියලා පුදුමාකාර බරක් ඔළුවේ දාගන්නවා. ඒ දාගන්න තරමට අසහනෙ වැඩි. ඒ දාගන්න තරමට මානසික ආතතිය වැඩි. ඒක නිසා මේ තුනම කාම තණ්හාව ගත්තත් ලෝක නීතිය හැටියට වැරද්දක් නැහැ. මගේ ඇහ කනින් පිනවන්න ගන්න මම ගත්තාම විනිශ්චය කාට ප්‍රශ්න නැහැ. එමෙතු මේ අපේ අයට තැපතලසන්න මම නීතියක් හැදුවට උත්සාහයක් ගත්තා නීතිය වැරද්දක් නැහැ. එහෙම නැතුව ඒකට කරන බාධා කරන අයට විරුද්ධව මං හටන් කරනකොට නීතිය උනත් අනුකම්පා කරනවා. නමුත් බුදුරජාණන් කියනවා අමනයි. අමනයි මානවය කවදාකවත් එකෙක්වත් මේව සම්පාදනය කරේ නෑ. ඒ නිසා වැඩි සෙනෙහේ දබරටයි කියලා කතාවක් තියෙනවා. ඕනෑමට වැඩි ආසාවල් වැඩි එක්කනා හැමදාම ද්වේෂෙන් ගත කරන්නේ. මහා වැස්ස හුලඟටයි ඒ නිසා Tamange පමණ දැනගන්න නැති කෙනා මේ කාම තණ්හා විතරක් නෙවෙයි මේ භව තණ්හාවට ගිහිල්ලා පුදුමාකාර කටුකොහලක් හදා ගන්නවා. ඒ නිසා මෙතන ලස්සන කතාවක් තියෙනවා මේ තෘෂ්ණාව පිළිබඳව හරි හැටියට දන්නේ නැත්නම් මේක පිච්චෙන ගිනි අඟුරක් කොයි අතර දැම්මත් පිච්චෙනවා. බොණ්ඩ බොණ්ඩ ලුණු වතුර තිබාතේ වැඩි වෙනවා. කසන රෝගේ කහන්න ගහන්න කසාන රෝගේ වැය වෙනවා. ඒක නිසා මේකට පොහොර දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ මේක අවබෝධ කරන්ඩ අවබෝධ කරන්න පුළුවන් තරම මේක පුංචි කළා අවබෝධ කරන් ලොක් කිරුවොත් අපිට ඉවර කරන්න බැරි නිසා ඒ නිසා මේ කාම තණ්හාවත් තේරුම් ගන්න උත්සාහ කළොත් ඕනම කෙනෙකුට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේකට උත්තරයක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක දැනගනි. කවදාහකත් ඉවර කරන්න බෑ බැරි බව දැනගනින් ඒක උච්චාභංගත්වයක් ඇති කරන්නවක්වත් කාලකන්නිකමක්වත් නෙවෙයි. ඕකට තමයි ඥානය කියන්නේ. මේ තෘෂ්ණාව ඉවර කරන්න බෑ. ඒ මදිවට අපි මගේ පැත්තක දීති අපේ දේවල් වලට දානවා. ඉතින් මෙතන මම මෙහෙම කියන්නම්. රටේනවා නම් බැටේ නැත්තම් නැති ආගම කියනවා ඒක හොඳයි කියලා. මේ අනික් කටිය නිවන් දක්වන්න ඕන අනික් කට පින් කරන්න ඕන කියලා ආගම නම ධර්මේ කවදාවත් කියන්නේ. ධර්මේ කවදාවත් කියන්නේ අත්තානමේව පටමන් පටිජග්ගීය නිවාරේ. තමන්ගේ වැඩ ටික කරගනින්. එහෙම කරන්නේ නැතුව අනුන්ගේ වැඩ කරන්න හදන එක බුදුරජාණන්සේ පෙන්ලා තියෙන තමන් මඩ ගොහරුවක ඉඳද්දී තවත් මඩ ගොහරුවක ඉන්න කෙනෙක් උස්සන්න හදනවා. මොකද වෙන්නේ උස්සන විනියක්. තමන් තවත් එරෙනවා. ඒසප පුළුවන් නම් ඔබ ගොඩ වෙලා අර මනුස්සයා ලී කෑල්ලකින් හරි සිවුරු කොනක් හරි දීලා ඇදලා ගනින්. ඔබ මඩේ ඉන්න තාක්කල් තව කවුරුත් උස්සන්න යන්න එපා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කවදාකවත් ඔය අපේ ආගමෙන් අපිට උගන්වන දේවල් මේ පසු කාලින ආපු දේවල් බුදු ධර්මේ නැහැ. ඉතින් මේ දෙක වෙන් කරලා හඳුර ගන්නවයි කියන එක ලේසි නෑ. එහෙම genaද මේ එකම තෘෂ්ණාව නැත්තම් තණ්හා මූලය, ద్వේෂ මූලයක් සහ මෝහ මූලයක් මේකෙන්ම හටගන්නේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. බුද්ධ ධර්මයේ පැහැදිලිවම පෙන්නනවා තණ්හාවේම හේවණල්ලක් තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒක කියනවා දැන් මම කොහින් හරි අහලා කොහින් හරි දැකලා මම ඉල්ලනවා මේ මේ මේ කෝපේ මේ ඒ කෝපේ හදව කොම්පැනියම ඒ පාටම ඒ කෝපයක් මම ඉල්ලනවා මට අනුකම්පා කෙනෙක් පොල් කට්ටක් දෙනවා ඒ මනුස්සයා හිතන මේ වතුර බොණ්ඩ එකක් කියලා නේද පොල් කට්ටක් දෙන. ඉතින් මම හිතුවේ මේ පෝසිලින් වලින් හදපු අසවල් කම්පැනි කෝප්පයක් මට ලැබෙයි කියන වෙනුවට පොල් කට්ටක් දීුවාට පස්සේ ඒක මට අඩු සැලකිල්ලක් වෙනවනේ. එතකොට මේ ලැබිච්ච පොල් කට්ටට මම ද්වේෂ කරනවා මොකද මම බලාපොරොත්තු වෙන ඊට වැඩිය ලොකු දෙයක්. ඒක නිසා මගේ බලාපොරොත්තු ලොකු වෙච්ච තරමට කෘත්‍ය සම්පාදනය කරන වීදුරුවක් හරි වෙන එකක් දුන්නා මම ඒකට ද්වේෂ කරන්නේ මොකද්ද? අර නොලැබිච්ච වස්තුවර තියෙන තෘෂ්ණාව වැඩිකමට මේ ලැබිච්ච ප්‍රායෝගික දෙයට වෛර කරනවා. මේක තේරුම් අරගන්න ඉතාම අමාරුයි. යම් කෙනෙක් දර්ශන විද්‍යාව මේක බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. නමුත් සාමාන්‍ය ලෝකෙදී ඒක තේරුම් අරගන්න අමාරුයි. මෙහි හිටපු අර කැපකාරේ ඒ මිනිසයා පරණ පරණ තාලේ ගුරුවරයෙක්. ඉතින් එයා කියනවා එයා ඉස්කෝලේ යන කාලේ තාමත්ම දුකසේ තමයි කලිසම කමිටරි හොයාගත්තේ ගිහිල්ලා ඉගෙනගෙන යා වාසනාවට වගේ යාපනයේ පැත්තේ ඉගෙනලා තියෙනවා දෙමළ භාෂාව දන්න නිසා. ඉතින් එහෙ මිනිස්සු ඉගෙන ගැනීමට කරන ප්‍රයත්නය දැකලා තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් Taman ගුරුරෙක් වෙලා බැඳලා දරුවෝ හම්බුනාට පස්සේ ඒ දරුවෝ බ්‍රෑන්ඩ් එක කියලා මට මේ જાති කලිසමක් ඕනේ කියනවලු ඉස්කෝලේ යන්න. නැත්තම් යන්නේ නැහැ කියනවා. ඉතින් මෙයා කියනවා මට අඩු ගානේ මාස 3ක මුදල් එකතු ඉතුරු කරන්න ඕනේ මේ දරුවගේ මේ අලුත් කියන જાතිය කලිසම අරන් දෙන්න. ඉතින් මෙයා කියනවා ඉතින් නැත්තම් ළමයා ඉස්කෝලේ යන ඉතින් බොහොම අමාරුවෙන් හම්බ කරලා අර කලිසම ගෙනත් දෙනවා. ගෙනත් දීලා බලාන ඉන්නවලු දැන් තියෙන කලිසමේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඒක මෝස්තරේ නෙවෙයි. ඒක නිසා තියෙන කලිසම ගන්නවලු දැලිය අප්පල්ලා යල්ලා. ඉතින් මනුස්සයා ගෙනමගේ Papuව දනවලු අපි ඉස්කෝලේ යන කාලේ කවදාකවත් මෙහෙම කරේ නෑ. අපිට තියෙන එක ඇති ඒක මේ මේ කලිසම ඉట్లా පස්සපැත්ත පේනවට අපි කියන්නේ පස්ස ඉట్లా කලිසම පේනවායි කියලා ඒ කාලේ. එහෙම කලිසම් ඇඳගෙන අපි ඉස්කෝලේ ගියේ. දැන් දරුවෙක් සන්තෝෂ කරන්න පුළුවන්ද කියලා බලන්න විලිවා ගන්න ඇඳුමක් දීලා බෑ. එයාට ඕනේ අසවල් මොස්තරේ. ඒ මොස්තරේ නොදුන්නොත් වැඩියෙන්ම වෛර කරන්නේ අම්මටයි අප්පට කියලා. ඒ වගේ ගෙනත් දුන්නොත් බාලබඩුවක් ඌ එක පුච්චනවා. ඒක පොළවේ ගහලා පාගනවා. මොකද අර තෘෂ්ණාවක් තියෙනවා. අර කම්පැනි විසින් පෙන්වන ටෙලිවිෂන් එකේ පෙන්වන දෙයට. ඒ නිසා ඒ ළමයා සන්තෝෂ කරන්නේ වැඩේට ඕනේ දේ නෙවෙයි විලිවා ගන්න එක නෙවෙයි. පුදුම ද්වේෂයක් අද දරුව මාට දරුව නෑ. ඒක නිසා මම මේ අනුගේ ණයට අරගෙන මම මේ කතා කරන්නේ දරුවෝ තියෙන කට්ටිය දන්නවා. අද එක දරුවෙක් නඩත්තු කරන්න තියෙන අපහසුව මොකද්ද? දෙමව්පියන්ගේ තියෙන මොකද්ද මං කියන පාවිච්චි කරන තේ අමනකම්. අපේ දෙමව්පියන් අපේ දෙමව්පිය අපිට පෙන්න්නේ දුක. පුළුවන් නම් කපන් බැරි නම් කපා. ඉච්චර වෙන කරන්න දෙන්නේ නැහැ. දැන් අපි කරන්න දන්නේ අපිට කරන්න බැරි ඒවා දරුවන්ට පෙන්වන්න ගිහිල්ලා උන් ඉල්ලන්නේ පිස්තෝල. උන් ඉල්ලන්නේ සෙල්ලම් බඩු වලට ඒවා. ඒවා සෙල්ලම් කරන්න තාත්තගේ පොපුවට තමයි ඉල්ල කරලා බලන්නේ. අපිට තියුනේ පොල් පිටි වලින් හදපු හරක්. කොළපත් වලින් හදපු සෙරෙප්පු. ඌවෙන් අපච්චිට ගහන්න ගියොත් අපච්චි උසල ගහන පොළවේ අපි. දැන් එන්නේ ගතුවක්ක ගෙනව තාත්තගේ පපුවට තමයි එල්ල කරන්නේ. මේ තන්නේ කර දෙමාපියන්ගේ තියෙන මේ කාමයේ කියන මොකද්ද දන්නේ නැතුව මේ දරුවන්ට පෙන්නන දේවල් නිසා අන්තිමට දෙමාපියෝ මෙතන දෙමාපියෝ ඉන්නවා මම හිතන්නේ අත්තම්මලත් ඉන්නවා. අද විතර දරුවෝ දෙමාපියන්ට වෛර කරන යුගයක් සිංහල ඉතිහාසෙම තිබිලා නැහැ. මෙච්චර විතර දරුවන්ට හම්බ කරන යුගයකුත් නැහැ. වෛර කරනවා. මොකද හේතුව මේ දරුවන්ට මොකද්දෝ සුන්දර ලෝකයක් පෙන්ලා දෙනවා ටෙලිවිෂන් එක හරහා සහ කම්පියුටරේ හරහා. අර පර්ත් ගියාට පස්සේ ඒ මනුස්සයා කියනවා එයාගේ දරුවට ඒ ඒ බ්‍රෑන්ඩ් එකම ඕනයි. ආය නැතුව මුකුත් කරන්න. ඉතින් කිව්වහම මේ ඒක කියනවලු මේක හරි ගණන්. ඔයාට ඕන කරන්නේ කලිසමක් නම් කලිසම දෙන්න බෑ බෑ බෑ. කලිසම බෑ මේක. ඊට පස්සේ පර්ස් එක අරන් පෙන්නලා කිව්වලු මේ බලපන් මේකේ සල්ලි නෑ කියලා. ඒක නෑ නෑ තාත්තා කිව්ලා අතන බිත්තියක් තියෙන එක අත ගහපුවම සල්ලි එනවා. ඒ බිත්තිය අත ගන්න කිව්වලු සල්ලි එනවා කිව්වලු ඒකට තාත්තා බොරුව මට කරන්න කියලා. මොදර බැංකුවල තියෙනනේ දැන් කාඩ් එක ගහවට සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක්. පොඩි එකගොල්ල නෑ නෑ බිත්තියක් තියෙන එක තාත්තාට ගහපුවම සල්ලි එනවා. ඔය කොළ තිබ්බට මට වැඩක් නෑ මට සල්ලි ඕනේ මට මේක ඕනේ. ඉතින් මේ හැම දෙයකින්ම ඒ දරුවා සන්තෝෂ කරන්න බැරි ගතිය ඇවිල්ලා තියෙන්නේ. දෙමව්පියම තමයි මේවා උල් කරලා තියෙන්නේ. ඊට පස්සේ දරුවා පෙන්නනවා මට ඕනේ එක දුන්නේ නැත්තම් ලැබෙන දෙයට මම වෛර කරනවා. මේ මේ සෙල්ලම දිහා බලනකොට මේකෙන් වැඩියෙන්ම ලාභ ලබන්නේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රචාර කරන සමාගම්. ඒගොල්ලෝ ඉන්නේ වෙන රටක. ඒගොල්ලෝ සැලසුම් කරලා ඉවරයි. අපේ තව අවුරුදු 20කට සැලසුම් කරලා ඉවරයි. අපි උදේත් ටෙලිවිෂන් බලනවා, දවල්ටත් ටෙලිවිෂන් බලනවා, රාත්‍රීටත් ටෙලිවිෂන් බලනවා. එක එකම දැන්වීම 20 සැරයක් බැලුවට පස්සේ ඌට පිස්සු. ඌට මතක නැහැ අපි ඉන්නේ ලංකාවේ. අපි ඉන්නේ තුන්වෙනි ලෝකේ රටක අපි ඉන්නේ මේ මෙහෙම මොකක්වත් මතක නැහැ ඌට තියෙන්නේ අරෙන් තීපු ඒ විස විදපු ඊතලේ වැදිලා තියෙන්නේ ඒක ලැබෙනකන් මොනව ලැබුණත් හරියන්නේ නැහැ ඒ නිසා තෘෂ්ණාව වැඩි තරමට ද්වේෂය හටගන්න මේක කාටවත් තේරුම් ගන්න තේරුම් කරලා දෙන්න ගියොත් දැන් මේ පිරිසට තේරුම් කළා දුන්නොත් මේ පිරිස භාවනා කරන පිරිසක් නිසා මේක ධර්මයට දාගන්න උත්සාහ කරાવી. මම මේක රේඩියෝ එකේ ගිහම කිව්වොත් එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නන රේඩියෝ එකක මං කිව්වොත් මේ මුළු ලෝකෙම කාබාසිනියා කියලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කියලා එනත වෙළඳ ප්‍රචාර වලින් කියලා මගේ බෙල්ල ගේන්න පුළුවන් වෙයි දන්නේ ආපහු මීටරකට. ඒ තරම්ම භයානකයි මේක. ඒ තරම්ම බූවල්ෙක් මේක. මුළු ලෝකෙම අද දුවන්නේ වෙළඳ ප්‍රචාර වලින්. ඒක සඳහා ගෑනු පාවිච්චි කරනවා. ඒ සඳහා බැංකු පාවිච්චි කරනවා. ඒක සඳහා ජනමාධ්‍ය පාවිච්චි කරනවා. ඒ නිසා අද අපි ජීවත් වෙන ලෝකේ දිහා බලනකොට කාමරාජිනියන්ගේ කාමරාජධානියේ බත් බැලියෝ අපි. කවුද අපිට සැලසුමක් හදලා දීලා තියෙනවා අපි කඹරනවා. කවදාකවත් අපේ අම්මලා තාත්තලා මැරිච්ච තාලට අපිට මැරෙන්න හම්බ වෙන්නේ ඊටත් වැඩිය දුක්ඛිතව මැරෙන්න වෙන්නේ මොකද දැහැදෙන પરම්පරාව කොහොමඩක්වත් සතුටු කරන්න පුළුවන් જાතියක් නෙවෙයි මොකද කාම ලෝකේ ඉතින් මේ නිසා හිතන්න එපා මෙහෙම කිව්වයි කියලා අපි මේ ಜಾති වශයෙන් අපි හැදෙයි කියලා කවදාකවත් නැහැ. එහෙම අදහසකුත් නැහැ මගේ. නමුත් එකයි බුදුරජාන් වහන්සේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන්නේ තමන්ට තෘෂ්ණාවක් එනකොට දැන් අපි හිතන්න ආනාපානේ කර කර ඉන්නකොට මට සද්දයක් ඇහෙනකොට ඇයි මට තරහ යන්නේ? මේ ආනාපානට මනාපයි මනාපේ වැඩි වෙන්න වැඩි වෙන්න සද්දෙට තරහ යනවා. මේ ආනාපානේ තියෙන මනාපකම නිසා නේද මේ සද්ද කියලා ගත්තොත් සද්ද නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ආනාපානෙට බුදුම කෑදරකමක් තියෙන. ඉතින් ඒක නා කියන්නේ ඉතින් ඒකටනේ මම මෙහි ආවේ. ඉතින් ඒකනේ භාවනා කරද්දී ඉතින් ආනාපාන කැමති වෙන හොඳයිනේ කියලා. මොන අසුචියට කැමතුණා කැමැත්ත විතරයි ඉතුරු වෙන්නේ ද්‍රව්‍ය ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා මොකක් හරි මලක් දකිනකොට හරි අසුචියක් දකිනකොට හරි සද්දයක් අහනකොට හරි ආනාපාන කරන හරි හිතට එන මනාපමනාප දෙක දැනගත්තා නම් වටහා ගත්තා නම් මේ මනාපේ සහ අමනාපේ එච්චර දුරස්ත ධර්ම දෙකක් නෙවෙයි ළඟ ළඟ තියෙන ධර්ම දෙකක්. එහෙම නැත්නම් තෘෂ්ණාව සහ ද්වේෂය කියන දෙක අපි හිතනට බොහෝම ළඟ තියෙන ධර්ම දෙකක්. ඒක මේ පරිණීය ධර්ම වශයෙන් පෙන්වනට කියනවා අපි ওই හිතන සැප අපි ජීවිතේ විඳින යම් සැපක් තියෙනවනේ අපි ඒ සැපට බොහොම ආසයිනේ දරුවන්ට දෙන්නත් ආසයි ලෝකයට කියන්නත් ආසයි ඒ ඒකෙදි ප්‍රශ්න කරන හැම සැපක්ම ඉවර වෙන්නේ දුකකින්නේ කිසිම සැපක් ලෝකේ සැපකින් ඉවර වෙන්නේ නැහනේ. ඒ නිසා හැම සැපක්ම යන්න රිනකොට දුකක් ඉතුරු කරලා තියෙනවා. මේක පේන්නේ නැත්තේ මොකද? සැපට තියෙන අසීමිත ආසාව නිසා. හැම දුකක්ම ඉවර වෙන්නේ සැපකින්නේ. නමුත් දුකේ පිටිපස්සේ සැප තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැති අපි දුකට තදාකාලික වෛර කරනවා. ඉතින් මේ සැපට තියෙන ආසාවත් දුකට තියෙන වෛරයත් කියන එකට මනාපමනාප කියලා කියනවා. මේ මනාපමනාප දෙකෙන් බැලුවොත් සැප එනකොට සැපයි යනකොට දුකයි, දුක එනකොට දුකයි යනකොට සැපයි දෙක එකතු කරලා දෙකට බෙදපුවාම දෙකම එකයි. බොහොම සරල බීජ ගණිතමය ක්‍රමයකට පෙන්වන්න පුළුවන්. නමුත් අපි දවස් පුරා කොච්චර කපුරුනද සැප හොයන්නේ. ඒක නිසා මේ ද්වේෂ මේ භාන භාගිය මුල් තුනක් මේකේ පෙන්නනවා. ලෝභෝ, දෝසෝ, මෝහෝ කියලා. නමුත් මේ තුනම එකේම හේව නැහැ. බලන්න ඔය tira තුනක් පත්තු කරන්න පහනක් පත්තු කරලා තිබ්බොත් tira තුන පත්තු කරන පහනකට මොනවක්වත් තිබ්බත් ඒකට හේව නැලි තුනක් ඇති වෙනවා. තනි පහන තිබ්බොත් ඒක වෙනලි එකක් ඇති කරනවා. තිර තුන තියෙන පහනක දැක්කොත් හෙවනලි තුනක් ඇති කරනවා. ඒ නිසා මේ තෘෂ්ණාව අපි හිතන විදිහට ඒක ඝනව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. මේක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා එක විදිහකට වැඩ කරනවා. ඒකම ලෝභය, ద్వේෂය, මෝහය වශයෙන් අතුයිටි බිහිති වැඩි කරලා යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපි රුචි දේ හොයාගෙන යනවා කෑමේ රුචිය, වර්ණවල රුචිය, ශබ්දවල රුචිය, ගන්ධ රස නැත්තම් භාවනාවේදී බුද්ධ ආගමට රුචි කරනවා. එක එක දේවල් අපි රුචි කරනවානේ. නමුත් මේ රුචිය වගේ ධර්ම ගැන බුදුන්ස් කියනවා දිත්තේව ධම්මේ ද්විධා විපාකා. උඹ රුචි කරන දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. උඹ රුචි නෑ කියලා විෂි කරන දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ හැමදාම රුචිය දිගේ නෑ යන්නකොට කවදාක සත්‍ය හම්බ වෙන්නේ නෑ. මොකද උඹ රුචි කරන දේ තුන නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වේලාවක බලපන් උඹ රුචි නෑ කියලා විසි කරාට ඒක දිහා තියටියට බැලුවොත් ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. ඒක නිසා මේ තෘෂ්ණාව වැඩ කරන විවිධ හැඩතල එයා විවිධ වේසම අවප කරනවා. අන්නේ වේසම අවනකොට අපි නොදන්න ධර්ම කොටාසියක් තියෙනවා වංචනික ධර්ම කියලා. අපි නොදන්න ධර්ම කොටාසිය තියෙනවා ෂට ධර්ම කියලා. අපි නොදන්න ධර්ම කොටාසියක් තියෙනවා මායාවී ගති කියලා. ඒක නිසා අපි මේ දවස තිපුණා ගත කරන මේ ඒකාත්මිකව සැප හොයාගෙන යන ගමනේදී අපි මේ සැප සාධාරණීකරණය කරන්න. මේ අපි යන පාර හරි කියන්නේ එක බොරුව වහන්න බොරු 1000ක් දවසකට කියනවා. කටේ තොලේ ගෑවෙන්නේ නැතුව කියන එක හුඟක් වෙලාට වංචනික විදියට සිද්ධ වෙනවා. ෂට විදියට සිද්ධ වෙනවා. මායාවී සිද්ධියට සිද්ධ වෙන තමයි බුදුරජාණන්ස කියන මේ මිනිස්සයා අහිංසකයි. එයා මේ තෘෂ්ණාවේ වග විස්තර දැකලා නැහැ. ඒක නිසා එයා ඒ තමන්ගත් තීන්දුව, මතය, රුචිය, සංකල්පය සාධාරණීකරණය කරන්න කොච්චර දෝ උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන හැම වචනයක්ම ෂට වචනයි. මායාවී වචන වංචනික වචන ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට අවිලා කවුරු හරි මත ප්‍රකාශ කරනකොට ඒ කෙනාට තියෙන තිදුවෙන දෙයක් වෙනවා සරුවච්චන් වහන්සේ කියන දේවල් අහුවෙන්නෙත් නැහැ සරුවච්චන්හන්සේ ඒකම පරාවර්තනය කරනවා ඒ කෙනාට ඒසට කාටවත් බුදුහාමුදුර ඉස්සරහට ගිහිල්ලා ෂටගති මායාවී ගති සහ වංචනික ගති පාන්න බෑ මොකද බුදුරජාණන්සේ ගොඩාක් කාලයක් හිත පිරිසුදු කරගත්ත කෙනෙක්. ඒක නිසා හොඳට බලන්න මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ බුදුහාමුදුරු කියලා හිතාගන්න. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට කිසිම වංචනික ධර්මයක් හිටු කරන්න බෑ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණ කිසිම ෂට ධර්මයක් හිටු කරන්න බෑ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණ කිසිම මායාවී ගතියක් හිටු කරන්න බෑ. එතකොට ඒක රස නැහැ. අපිට මම දැන් මෙතන විතර නොදකින් නොපතන් කියන මොහොතක් තිබිලම නැහැ. දැන් උනත් උත්සාහ කරන බලන්න කොච්චර අකමැතිද කියලා තියාගෙන ඉන්න. බැරි කෙනෙක් කවුරුවක්වත් නැහැ. ඔක්කොමලා දන්නවා මේක තමයි වැඩි යුතු ධර්මය කියලා. නමුත් එතෙන් හිත තිබ්බ ගමන් කටුසෙක පිටුට තිබ්බ පබළු වැටයක් වගේ පෙරලා යනවා. දුවනාස්සික උඩ තිබ්බ ලබු පූල් ගෙඩියක් වගේ පෙරලා යනවා. කෙලින් කරපු ඉදිකට්ටක් උඩ දාපු අබෑට අහුරක් වගේ එකක්වත් හිටින්නේ නැහැ. ඒක නිසා වර්තමාන මොහොත බුදුන් කියලා හිතාගන්න. වර්තමාන මොහොත මේ නික්ලේශී චිත්තක්ෂණ කියලා හිතන්නේ ඒකේ ෂට මායාවී සහ චපල ගති හිටින්නේ ඒක නිසා අපිට ඒ ෂට මායාවී වංචනික ධර්ම වලට අපි තියෙන ප්‍රේමය පේනවා වර්තමාන තිබ්බ ගමන් හිත අතීතෙට දුවනවා අනාගතෙට දුවනවා මේ දෙකේම ෂට මායාවී ගති හිටින්න පුළුවන් වර්තමාන තිබ්බ ගමන් අතෙන්න දුවනවා මෙතෙන්න දුවනවා අරයා ගැන හිතනවා මෙයා ගැන හිතනවා ඒ හැම දෙයකින්ම වෙන්න හදන්නේ මේ ෂට ගතිය රඳන්න පුළුවන් තරක් හිත හොයනවා මායාව ගති රඳන්න පුළුවන් තරක් හිත හොයනවා. වංචනික ගති රඳන්න පුළුවන් තරක් හිත හොයනවා. ඉතින් අපිට නැත්නම් මේ භවනා පටන් ගන්න කෙනාට මේක වැටහෙන්නේ එයා ඉතින් කොච්චර දෝ දොස් කියනවා මේ මේ කෙලෙස් නිසායි මේක අමාරු සද්ද නිසායි මේක අමාරු වේදනා නිසායි අමාරු කිව්වට කාටවත් අත්තේ ඉන්න මේ වර්තමාන මොහොතේ තියෙන द्वේෂය නිසායි එළඹ සිටි චිත්තක්ෂණ තියෙන द्वේෂය නිසායි අපිට බහන අමාරු වෙලා තියෙන්නේ. මේක හොඳට බලන අසුලුව, දැක ගන්න අසුලුව වර්තමාන මොහොතේ හිත දැම්මොත් තේරෙන පටන් අර ගන්නවා. මේක නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. මේකට ගිහාම හිත ඔය කෙලෙස් වවන්න බෑ. රාග ద్వේෂ මෝහ වවන්න බෑ. වංචනික ගති, ෂටගති, මායාවී ගති මවන්න බෑ නිසා වර්තමාන මොහොත නිකන් මස්ලී නැතියට බලුලෙව කන්නේ. කිසිම රසක් නැහැ. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා මේ විපස්සනා නිකන් සුදු පාන් පෙත්තක් විතරයි. කන්න කිසි රසක් නැහැ. මේකේ චීස් නැහැ, මේකට ජෑම් නැහැ, මේක සෑන්ඩ්විච් කරලා නැහැ. ඒ නිසා මේක සුදු පාන් පෙත්තක් වගේ පුළුවන් නම් කාපන් බැත්නම් කාපන්. ওই තියෙන හැම ජෑම් එකේම හැම තියෙන චීස් කැල්ලෙම තියෙන්නේ ෂාට මායාවී ගති. ඒක නිසා මේක බොහෝ දෙනාට ප්‍රිය නැහැ. ඒ ප්‍රිය නැති නිසාම ඒක ගම්බිහිර ධර්මයක්. බොහෝ දෙනාට ප්‍රිය වුණා නම් ගන්න දෙයක් නැහැ. එහෙමනම් කක්කා. ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න Tamanට මේ වර්තමාන මොහොතට යන්න පුළුවන්කම තියෙදි නොයන්නේ ඊට වැඩිය තව දෙයකට තියෙන තෘෂ්ණාව නිසා. ඒකයි ඒකේ සමීකරණේ වර්තමාන මොහොත අගේ ආඩම්බරේ දන්නේ නැතිකම නෙවෙයි මේ එකම දේ බලහිනකොට ඒක කම්මැලි වෙනවා. ඊයකට කැමති හෙට එකට කැමති අතන මෙතනකට කැමති අරය මෙයාට කැමති. ඉතින් ඒ නිසා ඒක දැනගන්න සුලෝ භාවනා කළොත් බාධක ධර්ම නෙවෙයි මේ භාවනාව කඩන්නේ සතිය කඩන්නේ වර්තමාන මොහොතේ තියෙන द्वේෂය. මේ द्वේෂය කවුරුත් අපිට දීප එකක් නෙවෙයි. මේක කවුරුත් කරපු හෝනිය මොකොත් නෙවෙයි මේකට තමයි අමනකම කියලා කියන්නේ. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තමයි තෘෂ්ණාව කියන්නේ. මොකද මේක එපා වෙන්නේ ඒකට පිට තියෙන මොකක් හරි තියෙන ආසාවක. ඒ නිසා හොඳට වර්තමානයේ නැවත නැවත තියන්න. තියෙනකොට යා පෙරලෙන හැටි බලන්න. පෙරලා යන්නේ කොහෙද බලන්න. මේට වැඩි ෂට, මේට වැඩි මායාවි, මේට වැඩි වංචනික ධර්මයකට ඒක කවුරුත් කරන දෙයක් හෝ බාහිර ඒජන්ත කෙනෙක්ගෙන් කරන එකක් නෙවෙයි මේ කවදා හරි අපි තීරුම් ගත්තොත් අපිට දැනගන්න පුළුවන් වෙයි මේ හාන භාගීය ධර්ම වෙනුවට විශේෂ භාගීය ධර්ම අවබෝධයක් එනවා විශේෂ භාග කියලා කියන්නේ මෙතෙක් නොවුවිරු පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා විඥා උදපාදි ආලෝක උදපාදි වගේ පෙර නොඇසු නොවිරු විදියට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ තේරුම් ගත දවසේ තේරෙනවා මේ සටනෙම්මයි වර්තමාන මොහොතට හිත තියන්න තියන්න පිටපණිද්දිත් නැවත නැවත වර්තමාන මොහොතේම හිත තමයි මේට කරන මේ සතත අභ්‍යාසයෙන් තේරෙනවා මේ වර්තමාන මොහොත කියලා කියන්නේ අලෝභය මේ වර්තමාන මොහොත කියන්නේ අද්වේෂය මේ වර්තමාන මොහොත කියන්නේ අමෝහය ඒකට ගිය ගමන්ම පුද්ගලයාගේ ධර්මා ධර්ම ප්‍රතිපත්ති වලට පටන් ගන්නවා ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන්නේ විශේෂ භාගීය ධර්ම කියලා ඉතින් ඊගාව ප්‍රශ්න ඊගාව අහන ප්‍රශ්න ඒකයි අපි හෙට සාකච්ඡා කරන්න යන්නේ ඒකයි. ඒක නිසා වැරදෙන පෙරදෙන සතිය නොපිහිටන හැම වෙලාවෙම හිතන්න එක ගැඹුරු ධර්මයක් තියෙනවා තේරුම් ගන්න පුළුවන් තරම් වරදින්න හදන්න. නැවත නැවතත් ගෙනලා වර්තමාන මොහොතේ හිත තියන්න පොඩි විස්තරයක්. දවල් අර කියපු එකම මතක් කිරීමක් මම කියනවා. පරියංකේ ඉන්නකොට හිත පිට යන කෙලෙස් වෙන කරදර එනවනම් කරුණා කරලා නැවත හිත ඇවිල්ලා මම දැන් මේ ඉඳගෙන ඉන්නවා ඇවිදිනවා නෙවෙයි කියන එක දන්නවනම් 100%ක් ලකුණු ලැබෙනවා කියලා හිතන්න මේ ආනාපානෙ නොපෙනුනාට පිම්බීම හැකිලිය නොපෙනුනාට මුලැමැදක් නොපෙනුනාට ප්‍රශ්නයක් නැහැ ඉරියව්ව දන්නවන් ඇති සක්මන් කරනකොට තමන්ගේ හිත යනවා දුවනවා තියෙනවනම් මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවද බලන්න බොහොම සරල තැනකට හිත ගන්න ඉරියව්වට එහෙමනම් 100%ක් ලකුණු ලැබෙනවා එහෙන ඕන තැනකට හිත දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා මේ හතර ඉරියව්වේ ඉන්නකොට ඉන්න ඉරියව්ව දන්නවනම් ඔය ආනාපානෙ නැති උනායි කියලා, වම දකුණ නැති උනායි කියලා, පිම්බි මැකිලි නැති උනායි කියන හිත කරදර ගැනීමක් අවශ්‍ය කරන්නේ. ඉතාමත්ම සරල අර්ථකථනය දීගන්න මම දැන් මෙතන කියන එකට සතියේට අප්‍රමාදයට. නිසා පිට යන්න යන්න අන්නේ සරල තැනට Tamanට ගන්න පුළුවන් තැනට හිත ගත්තොත් තේරෙයි. අපි එවැනි සරල අභිමතාර්ථයක් ඉස්සරහින් තියාගත්තොත් පශ්චාත්තාප වෙන අඩුයි ඉස්සරහට යන තියෙන ධෛර්යය වැඩි එවැනි ධෛර්යයක් ඇති කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ පළවෙනි ධර්ම දේශනාව මේ වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා සියලු දිනාටම ඒ කියන්නා වූ හාන භාග්‍ය ධර්ම දුරු කරගෙන විශේෂ භාග්‍ය ධර්ම ලං කර ගන්නට මේක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා